ඉතින් ඒකට පොදු නම තමයි අපි මතක් කරගත්ත විදිහට දස කසින ආයතන කියලා කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට මේ දස කසින ආයතන කියන කසින 10 සම්බන්ධයේ ආයතනේ සැහෙන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. තව කාරණා දෙක තුනක් අද ඉදිරිපත් කරගන්නවා. එකෙන් අපේ දස කසින කියන මාතෘකාවේ સમાප්තිය සඳහන් වෙනවා. ඉතින් ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මහා භූත හතරයි පඩවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ඒව වෙන වෙනම කසින හදන්නත් පුළුවන් සසම්භාර විදියට සාමාන්‍ය දිනදා යනකොට දකින්න කොටත් උද්දුත කරගන්න පුළුවන් උපුට ගන්න පුළුවන් ඒ තම තමන්ගේ ඒ උපනිශ්‍රේ සම්පත් වල හැටියට සංසාරෙමිවා කරලා තියෙන පුරුද්දට එහෙම නැත්නම් කසින මණ්ඩල විදියට හදා ගන්න පුළුවන් ඊට පස්සේ තියෙන වර්ණ කසන හතරක් නීල පීත ලෝහිත ඕදාත කියලා එව්වත් ඒ විදිහට නිල් පාට දෙදි කෑල්ලක් අඟල් 10ක් 12ක් විතර විස්කාම්බේ තියෙන සම රවුමක හොඳට බැඳලා ඇදලා නිකන් එම්බ්‍රොයිඩර් කරන්න වගේ හදාගත්තොත් ඒකේ රවුම හැදෙයි. එතකොට ඒ රවුම දිහා දෙවියත් හමාරක් විතර ඉස්සරහා ඉඳගෙන ඒක දිහා බලාගෙන ඉඳලා මේ නිල් පාට හිතට වද්දා ගැනීම තමයි නීල කසිනේ කියන එක සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා සමහර විටක ඒ වගේ සමත භාවනා කරන තැන්වල මේ වගේ සම්මත වශයෙන් හදාගත්ත කසින මණ්ඩල තියෙනවා. නැත්නම් නිල් පාට ද ගැඹුරු මුහුදේ නිල් පාට තියෙන කොලයක් අරගෙන ඒක සම්පූර්ණ අඟල් 10ක 12ක විතර විස්කම්පිතෙන් රවුමක් අරගත්තාම ඒක තලයේ තියෙන ඒක පිටියක තියලත් මේක ලබන්න පුළුවන්. නැත්නම් රෙද්දකින් ගන්න පුළුවන්. නමුත් පළපුරුදු ඇත්තන්ට මේ නිල්මානිල් මලක් දකිනකොටම ඒක පාරට මේක නිමිත්ත පහළ වෙනවා. එහෙම නැත්නම් නිල් මණිකක් දකිනකොටම නිමිත්ත පහළ වෙනවා. ඒක එතකොට අර වගේ හදාගත්ත මණ්ඩලයකින් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේම පීත නිකන් සාමාන්‍ය කහ පාට කියලා කියන්නේ අපි පිත කියන වචෙන් තැවිලා තියෙන එකෙන්. ඉතින් එතකොට වත්සුසුද්ධ වගේ කහ පාට ඉද්ද මල් නැත්නම් පතංගි වගේ මල් හරිම තනි කහ පාටයි. ඉතින් ඒකෙමුත් ගන්නවා සමහර වෙලාවට නැත්නම් කහපාට රෙද්දක් අඟල් 10ක විතර විස්කම්බේට තියෙන කපල අර වගේ කාඩ්බෝඩ් රවුමක හાર્ඩ්බෝඩ් රවුමක කපල හදන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝහිත කියලා කියන්නේ අපි අදහස් කරන්නේ මේ ලේවලටත් කියනවා මෙතන තනි රතු මල් නැත්නම් රතු මැණික් වගේ දෙයක් දකින්න කොටත් මේක පළපුරුදු සංසාරගත පුරුදු ඇති කෙනෙකුට මේකෙන් රතු පාට අනිකුත් සියල්ලේ වෙන් වෙලා පේන්න ඉඩ තියෙනවා. නැත්නම් අපි අර තනි රතු රෙද්දක් නැත්නම් තනි රතු පාට කොලයක් නිෂ්කාම්බය අඟල් 10ක් 12ක් තියෙන විදිහට කපලා බිත්තියක රඳව ගන්නවා කාඩ්බෝඩ් එක ඔතලා හරියෝ යම් ක්‍රමයකට එහෙම නැත්නම් ඕදාත කියලා කියන්නේ සුදු සුදු රෙද්දක් අරගෙන කටුමැටි බිත්තියක් වගේ එක තියාගත්තාම සුදු පාට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වතු සුද්ධ මල් සමම්පිච්ච මල් දකින්නකොට කෙනෙකුට එකපාරටම ඒකෙන් සඳහන් වෙනවා මේ සුදු කියන වර්ණය අනිත් සියල්ලෙම වෙන් වෙලා පේනවා. ඉතින් මේ විදිහට මේ කසින වර්ණ කසින හතරම ඒ පාවොක්සයිඩර් ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තිනවා අභිභායතන කසින විදිහට ගන්න පුළුවන්. තමන්ගේ කයේ තියෙන කොටස් වලින්ම නීල කසිනේ කියලා කියන්නේ කෙස් වල තියෙන පාට නැත්නම් ඇහි කළු ඉංග්‍රියාව ඇරලා තියෙන අනික් පාටට නීල කියලා තමයි කියන්නේ. ඒක නිසා දෙතිස් මහ කුණපවල නිල් කෙස් වරල කියලා කියන්නේ නිල නිල වරල ඊෂ කෙස් කියලා කියන්නේ මේක තමයි අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ නිල් පාට කියලා. අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ගැඹුරු මුහුදේ වතුර නිල් පාට නැත්නම් නිල් මානෙල් පාට එහෙම නැත්නම් නිල් මැණික්. නමුත් අභිභායතන කසින කරනකොට හොඳට අර කලින් කියාපු කසින හතර පඨවි ආපෝ තේජෝ වායෝ හෝ එහෙම නැත්නම් මේ ආනාපානේ වගේ රූප කර්මස්ථානික චතුත් ධාන මට්ටමට යනකම් හිත පුරුදු කරපු කෙනෙකුට තමන්ගෙම කයේ තියෙන මේ නිල් පාටත් කසින මණ්ඩලයක් විදිහට කසිනයක් විදිහට හසුර ගන්න පුළුවන්. ඒක නිසා මේ ශරීර කොටස අභිබවලා ඒකේ වර්ණය ගැනීමයි මෙතන කරන්න නිසා අභිභායතන කියලා කියනවා. ඉතින් ඒ විදිහට සමත විපස්සනා දෙකටම මේකේ තියෙන සම්බන්ධතාවය පෙන්වනට කියනවා යම් කිසි කෙනෙක් කෙස් කලබක් ඒකේ තියෙන නිල වර්ණය උකහා ගන්න ස්වරූපයෙන් ඉදිරියෙන් තියාගෙන නැත්නම් තමන්ගේම කෙස් තියා බලලා එහෙම නැත්නම් ඉස බාන වෙලාවේ පැවිදි වෙන්න ගිහිල්ලා කෙස් රොදක් කපලා අතට දීලා කේසාලෝමානකා දන්තා කියලා පළවෙනි පංචකය තච පංචකය මෙනෙහි කරන වෙලාවේ මේක ගන්න පුළුවන්. නමුත් ඒ සමත පැත්තට යන කෙනා මේකේ වර්ණය ගන්නවා. එහෙම නැත්නම් මේකේ තියෙන සුභේ ගන්නවා. අසුබ කොටස් 32කට වැටෙන්නේ. නමුත් අර විපස්සනා කරන කෙනාට ඒකේ තියෙන පටවි කොටස තද ගතිය අහුවෙන්න පුළුවන්. ඒක නිසා මේ ශරීර කොටසක්, දිචිස් කොනපෙන් කොටසක් අරගෙන කලුකෙස්, කලුංගිරියාව, නීල කසිනය නැත්නම් නීල වර්ණය කියලා ගත්තොත් සමහරු ඒකේ තියෙන පිළිකුල ගන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක හැදෙන ධාතු කොටස් ගන්නත් ඉඩ තියෙන නිසා අභිභායතන ශීසයට ගියොත් කෙස් ගත්තොත් ඒකේ වර්ණේ ගන්නත් පුළුවන්, පිළිකුල ගන්නත් පුළුවන්, පටවි කියලා ගන්නත් පුළුවන් පත තුනක් තියෙනවා. ඒකේ දැන් මේ දස කසින කියනට අදාළ වෙන්නේ වර්ණේ ගන්න එක විතරයි. ඒ වගේම වර්ණේ සහ අසුභ කියන එක ඒකාන්තයෙන්ම සමතේට වැටෙනවා. පටවි කියලා ගත්තොත් ඒක සමත විදර්ශනා දෙකටම වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ නීල, පීත, ලෝහිත, ඕදාත කියන මේ හතර වර්ණ හොඳට අර වෙන අරමුණක් දිගේ හොඳට භාවනා කරලා හොඳ කර්මන්නේ කරගෙන හිත උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කියන විදිහට කල්ල චිත්තම් මුදු චිත්තම් කියන විදිහට හොඳට කලල් කරගත්තට පස්සේ මුරුදු කරගත්තට පස්සේ උද්‍යෝගිමත් කරගත්තට පස්සේ ඒ හිතට හරි ලේසි තවත් එකක තව කසිනයක් අරගෙන ඒක මතින් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වඩන්න ඒක හරියට කවුරු හරි කෙනෙක් වාහනයක් කාර් එකට ලයිසන් එකක් ගත්තොත් ඊට පස්සේ කාර් එකේ මොඩල් එක මාරු වුණත් ඕනේ කාර් එක තියෙන ගියර් හතර අල්ලගන්න පුළුවන් එයාට. පොඩ්ඩක් කවුරු හරි කියලා දුන්නොත් මෙන්න මේමයි මේකේ ගියර් තියෙන කියලා දැන් තියෙනව නැතිනම් ඔටෝමැටික් ගියර්නේ. ඒ නිසා ඉස්සර මේ කාර් වර්ග වෙනස් වුණාට ලයිසන් එක එකමයි. කවුරු හරි එක කාර්යයක් කියලා පුරුදු වුණා නම් එයාට අනික් කාර් වල තියෙන ගියර් ක්‍රමේ හැම වෙලාවෙම එක විදිහට නෙවෙයි තියෙන්නේ. ඒ වුණාට අල්ලන්න පුළුවන්. ඒක නිසා එක කසිනක නැත්නම් ඒක රූප කර්මස්ථානික භාවනා කරලා කරලා හිත කල්ල චිත්තං මුදි චිත්තං උදක චිත්තං පතන චිත්තං විනිවරණ චිත්තං කියන මට්ටමට හදාගත්තාට පස්සේ එයාට මේ අරමුණ මාරු කිරීමෙන් කසිනේ මාරු කිරීමෙන් ඒ කසින එකින් එකට එකින් එකට පළවෙනි එක තමයි වෙලා යන්නේ බොහොම ඉක්මනට අල්ලන්න පුළුවන් ඒ නිසා කෙස් දැකීමෙන් නීල කසිනේ දකින්නවා පිත දැකීමෙන් පීත කසිනේ දකින්නවා ලේ දැකීමෙන් ලෝහිත කසිනේ දන්නවා එහි සුද්ධීන්ද්‍රියාව සහ ඇට පිරිසුදු වෙච්චව දැකීමෙන් ඕදාත කසිනේට යන්න පුළුවන්. ඒ නිසා දිටිස් කුණ භාවනාවෙම මේක අත්තක් බෙදලා ගියා වගේ සඳහන් කරන. එතකොට ඒකට අභිභායතන කසින කියලා කියනවා. ඉතින් ඒ නිසා හොඳට බණ භාවනා කරපු කෙනෙකුට පාරේ පින්න පාතේ යනකොට ඒ කුණක් දැක්කොත් මලකුණක් දැක්කොත් එයා කොයි එක අහුලයිද කියන්න බෑ. මේ 32 වර්ණ හතරම තියෙනවා. ඒ වර්ණය දැකලා පිළිකුල වුණොත් කෙනෙක් චික් කියලා පැත්තකට යන්න පුළුවන්. කසින භාවනා කරපු කෙනෙකුට ඒක මතින් වර්ණයක් අහුලා ගන්න පුළුවන්. ඒක දිගේ භාවනා කරලා මේ ධ්‍යාන උපදවන්න පුළුවන් කියන. ඉතින් ඒක නිසා ඒක විස්තර කරනකොට මම හිතන්නේ විසුද්ධි මාර්ගෙ වෙන්න ඇති තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් උදේ පාන්දර මේ මිහින්තලේ ඉඳලා අනුරාධපුරයට එන්න පිටත් වුණා පිනිපිට යාමි. පාන්දර නැගිටලා එනවා. එනකොට අනුරාධපුර කියන්නේ නගරයක්, මිහින්තලේ කියන්නේ අරණ්‍යයක්. ඒ අරණ්‍ය එළියට එන වෙලාව වෙනකොට නගරේ ඉඳලා ස්ත්‍රියාවක් යනවා කැලේ ඇතුළට. ඉතින් අර ඉර නැගගෙන ඉන්නත් ඉස්සෙල්ලා යන්තම් අරුණ නැගලා එන වෙලාවේ ඒ මිනිස්සු ඇවිදින වෙලාවක් නෙමෙයි. ඉතින් එතකොට මේ පාන්දරම මේ ස්වාමීන් වහන්සේ පිනිපිට එන්න හදනකොට තව කෙනෙක් යහුසුලුව කැලේට යනවා දකින්නකොට ඒ ස්ත්‍රිදයාව ඔමරියක් පාලා හිනාවක් පෑවා. ඒක ලියලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට අනුරාධපුර පැත්තේ ඉන්න යගේ ස්වාමියා එනවා. ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ පාරේ ඔබ වහන්සේ එනකොට මගදී ස්ත්‍රියවක් දැක්කද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට ස්ත්‍රියවක්ද පුරුෂයෙක්ද මතක නෑ. දන්ත දත්තට වගේක් නම් දැක්කයි කියලා. මම දත්තට ටිකක් දැක්කයි කියලා. ඒ අර ස්ත්‍රියාවගේ දත්තට දැකපු තැන ඉඳලා මේ පුරුෂයා කතා කරන තැන අතරමැද මේ ශාන්ති රහත් වෙලා. තස්සා දන්තට්ටික දිස්වා පුබ්බ නිමිත්තම් මනසිකති. තතේව තේරෝ ධීරෝ අරහන්තං අපාපුනි. අර ස්ත්‍රියා වෙනකොට hina වෙනකොටම ස්ත්‍රියක වෙන කිසිම අංග පුලාවක් බැලුවේ නැහැ. අර hina වෙන දත්තට ටික දැක්කා. ඒකට ඒ සංස හොඳට මේ ඕදාත කසිනේ පුරුදු කරපු කෙනෙක්. දකින්නකොටම අර දත්වල තියෙන සුද මෙනෙහි වුණා. ඒ මෙනෙහි කරන එකම ඒකම කරමින් සක්මන් කරනකොට නොබ වේලාවකින් ඒ අවශ්‍ය සමාධිය ලැබිලා ඒ ශාන්සේ රහත් වෙනවත් එක්කම ස්වාම පුරුෂය ඇවිල්ලා අහනවා ස්වාමීන් ස්ත්‍රියව දැක්කද කියලා. ස්ත්‍රියවද පුරුෂයද කියන දන්නේ මම දන්තට ටිකක් නම් දැක්කයි කියලා. එතන නෙවෙයි කසිනේ වඩන්නේ ඊට ඉස්සලා ගොඩාක් පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒ පුරුදු කෙරුවට පස්සේ දත්තට දැක්කොත් ඕදාත කසිනේ කියනවා. ලේ පැකිටලා තියෙනවා දැක්කොත් අසුවේ ගන්න පුළුවන්. ඒකේ ආපෝ ගතිය ගන්නත් පුළුවන්. හැබැයි ලෝහිත වර්ණය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පීත මුත්‍රව හෝ පිත දැක්කනම් වමනේ කරලා තියෙන එක පිත කහ පාට ඉතින් අසුබයි දියරයක් එහෙම නැත්නම් වර්ණය ගන්න පුළුවන්. කෙස් කලමක් දැක්කොත් වර්ණය ගන්න පුළුවන්. නිල් පාට එහෙම නැත්නම් පටවි ගති ගන්න පුළුවන්. අසුබේ ගන්න පුළුවන්. නිසා රහත් භාවයටපත් වුණාට පස්සේ ඕනෙම පිළිකුල දෙයක් පිළිකුල් නැති භාවයට දැකීමේ විකූර්ණ ශක්තියක් තියෙනවා. ඕනේ ලස්සන දෙයක් දැක්කොත් පිළිකුල් නැති දෙයක් ඒකේ පිළිකුල දකින්න පුළුවන් විකූර්ණ ශක්තියකුත් තියෙනවා. ඕනේ පිළිකුලක් නැති මනාපත් නැති දෙයක් දැක්කොත් එයින් පිළිකුල හෝ මනාපය ඇති කරගැනීමේ Tamanට ඕනේ විදිහට බලන වස්තුව මොකක් වුණත් ඒ විකූර්ණ ශක්තියක් තියෙනවා රහතන් වහන්සේ නමකට. ඒක නිසා පෘථග්ජනයා තියෙන එකමයි දකින්නේ. යාට ඒක වෙනස් කරලා දකින්න බෑ. එයා දැක්කොත් බලුකුණක් චෙක් කියලාම තමයි හිතෙන්නේ. එයාට කවදාකවත් දන්නේ නැහැ මේ බලුකුණක තියෙන වර්ණය අරගෙන කසිනයක්ම ඩාගෙන නිවන් දකින්න පුළුවන් පාටක් තියෙනකද දැන අසුබේ අසුබම තමයි. එයා මියුනිසිපල් කවුන්සිලර්ට බැන බැන යනවා බලන්න බල්ලෙක් මැරලා දිනවා මේ මිනිස්සු මේක අත් කරලා නැහැ. හරිම අසුබයි කතයි කියලා බැන බැන යනවා. මොකද හතන් ආන්සිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දැකලා මේකෙන් අසුබේ අසුබේ හරහා ධාන ධාන හරහා ඒ සුබේ දැක ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒකට පොඩි ඉඟියක් පෙන්නනවා මේ අභිභායතන කසිනවල පුරුෂ ස්ත්‍රී පුරුෂ ස්වරූපයක් දකිනකොට එහෙම නැත්නම් ගහක් කොළක් දකිනකොට ඒකේ වර්ණය ගැනීමෙන් ධ්‍යාන මාර්ගයක් පහළ වෙනවා. ඉතින් ඒක විස්තර කරන්නේ මහසි ෂයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒක හිතනේ ධ්‍යාන පුරුදු කරනවා නෙවෙයි අර පෙදගෙන ආපු චින්තන ශක්තියක් තියෙනවා තාම. චිත්ත ශක්තියක් තියෙනවා. නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. එතකොට යාට පේන්නේ ස්ත්‍රී පුරුෂ භාවයෙන් නෙවෙයි වර්ණයක් විදියට එහෙම නැත්නම් ධාතු කොටසක් විදියට. ඉතින් ඒ විදියට අපි අපිත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකන් හමු වෙන ගැටෙන පිරිස් දිහා මේක ධාතු කොටසක් වශයෙන් එහෙම නැත්නම් වර්ණයක් වශයෙන් ගැනීමෙන් අපිට එතන එතන එක්ක ධාතු මනසිකාරයට එහෙම නැත්නම් මේ වර්ණයට ගන්න පුළුවන්. මම මේ මේ භාවනා ඉගෙන ගන්න 77 78 විතර වෙනකොට ඒ මට උගන්වපු ධම්මික හාමුදුරුවෝ කහපාට. ඒ සංසේ ශූරක් අඳගත්ත කියනවා. මම ඉතින් විවිධ පරණ ගන්න. ඉතින් මම එක දවසක් මට භාවනා කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ. මට මේ ඉඳගෙන එහෙම ඉන්නවා කියන එක වෙන කෙනෙක් ඉඳගෙන හිටියත් මට නිකන් ඉන්න බෑ. ඕන අවුස්සන එකක් මයි ළඟ තිබ්බේ. ගාය කියලා කියන්නේ. ඒක දිගටම තිබුණා මම එක. ඒ නිසා මම ඉඳ ගත්තොත් වෙන කෙනෙක් ඇවිල්ලා වතුර බල්දියක් දායි මගේ යන්නට ඒ තරම්. සක්මන් කරනවා දැක්කනම් ඉතින් කියාවි මේ කෙල්ල බූට් එකක් දීලා මොකක් හරි කචල් එකක් කියලා සක්මන් කරන්නත් බෑ. ඒ කියන්නේ මිනිස්සුන්ට අපබ්‍රංශ වෙනවා මං වගේ මිනිස්සෙක් මේ වගේ සක්මන් කරනවා දැකෝ දැනටත් වෙනවා ඒක. දැන් පරණ මිනිස්සු දකපුවම දැනටත් වෙනවා මී මී යකාමද කියලා හිතෙනවා. ඉතින් මං කියේ මං කිව්ව මට භාවනා කරන්න බෑ ඊට පස්සේ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔබ දත්ම දිනකට භාවනා කරපන් කියලා. මං ඇල්ලුවේ මේකේ. හැමදාම දත්ම දිනකට කවුරුත් නැහැ. අපිට බාත් รู ම් තිබුණෙත් නැහැ කන්නාඩි තිබුණෙත් නැහැ ළිඳ ළඟට ගිහිල්ලා අඟුරු කෑල්ලක් කාලා දත්ම දෙනකොට ඒක සතියෙන් කරනවා එහෙම කෙර කර ඉන්නකොට මට කියලා දුන්න මේ පීත කසිනේ අපිට මේ ධම්මිකාමුදු මොකද්ද කහ පාට දකින්නකොටම මෙනෙහි කරන්න කියලා. මොකද හාමුදුරුවෝ පෙන්වන්න බෑ අපිට ඒ කාලේ. කහ පාට දකින්නකොට තද වෙනවා. ඒ කියන්නේ ජාතික විහිළුකාරයෝ කියලා අපි කියන්නේ කාලේ. රට කලඹන විහිළුකාරයෝ. මම දන්නවා සංඝයා වහන්සේ. ඉතින් ඒ හාමුදුරුවෝ ධම්මිකාමුදුරුවෝ මටත් වැඩිය සංඝයා උපහාසයට ලක් කරනවා. උපණ්ඩණය කරනවා. ඊට පස්සේ මට ගියා මම මෙහෙම වැඩක් කරනවා. මම කහ පාට දකින්නකොට මට කේන්ති යනවා. ඒ නිසා මම කහපාට දකින්නකොටම සතිය පිහිටවන්න කාරණාවක් කරගන්නවා. මට එනකොට කේන්ති වලක් ගන්න පුළුවන්. කියලා එතකොට මටත් පුරුදු කරා. ඉතින් ප්‍රලා තීනියට කහපාට අඳගත්ත හරියක් අඳගත්ත කෙනෙක් දැක්කත් එතකොට කසිනේ පහළ වෙනවා නැත්තම් ඔය කල්පනා වෙනවා. ඒ නිසා පටලවා ගන්න එපා. යම් කිසි වර්ණයක් දකින්නකොට අපිට පිළිකුලක් එහෙම නැත්නම් තරහක් එනවනම් ඒක සතිය පිහිටවන්න නිමිත්තක් කරගන්න. ඒ වෙලාවේ මේ මතින් නොතිබිච්ච සතියක් ඇති කරගන්න. ඒකම තමයි සමාධියක් ඇති කරගන්න. ඒකම තමයි පස්සේ ගැඹුරු මට්ටමින් කියනවා නම් උපචාරාර්පණ සමාධිය ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රියාවලිය තමයි අපි උදේ ඇඳෑවේ අපිට පේන යම් වර්ණයක් තියෙනවා යම් සටහනක් තියෙනවා නම් ඒ වර්ණ సంతාන අරහා මේ ගෑනු පිරිමි ස්ත්‍රී පුරුෂ ભેද වෙනුවට මේක මේ තදකමක් මේක මෙලෙක් ගතියක් මේක වැగిරෙන ගතියක් මේක ආබන්දනය කරන ගතියක් මේක උණුසුම් ගතියක්, මේක සිසිල් ගතියක්, මේ කම්පන චංචල ගතියක්, මේක දරණ ගතියක් කියලා බැලුවොත් සජීවී අජීවී ප්‍රශ්නයක්, ගෑනු පිරිමි ප්‍රශ්නයක් මොනක්වත් නැහැ. හතර මහා ධාතුන්ව බලන්න පුළුවන්. ඒ වගේම නීල පීත ලෝහිත ඕදාත කියලා බැලුවොත් ඒ දකින්න ඕනෙම වර්ණයක් කරා අපිට ඒ කසින මාත්‍රකාවෙන් නැත්නම් කසින කියන මුවාවෙන් සතිය පිහිටවන්න කරන්න පුළුවන්. ඒ සතිය කියන එක නෙවෙයි දස කසින කියන්නේ. කසින කියලා කියන්නේ පැහැදිලිවම සමතේ. නමුත් මේ විදිහට පේන හැම වර්ණයකින්ම බැලුවොත් සංසන්දනය කරන්න බල්ලන්ඩ වර්ණේ පේන්නේ නැහැ. බල්ලෝ වර්ණාන්දයි. ඒතර බල්ලෙක් රූපයක් දිහා බලපුවම අඳුර ගන්න හැටිත් අපි රූපයක් දිහා බලන අඳුර හැටිත් අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ දකින්න රූපේ දිග පළල ගැඹුර ඔක්කොම දකින්න පුළුවන්. ඉතින් ඔය පසුගිය දවස්වල බුදුආරගේ බුදුරැස් වීදෙන් හදනකොට එතන තිබුණේ අර කහපාට වර්ණ දෙකක් අතර මැද සිවුර දිගේ බලන ඉන්නකොට ඇස් දෙක නිකන් ඊලංකාර වෙනවා. ඉතින් ඒක දිගේ නිකන් කලාමැදිරියක් කරනවා වගේ පේනවා. මේ කට්ටිය කියන ආන්න බුදු පිළිමන මේ එන බුදු පිළිමන ආන්න බුදු පිළිමන මේ එන බුදු රැස් වීදෙනවා කියනකොට අම්මලා අඬනවා බලන්න කරුමේ මට පේන්නේ නැහෙනි. අර මනුස්සයාට පේනවනි කියලා අපි එනකොට එදා එන සැර වෙන සැර බුදු රැස් මේ මගදී තැනක මාත් පොඩක් නතර කරලා බැලුවා. බලන්න හම්බෙන්නේ නැහැ. ඒ කට්ටිය බුදු පිළිම දිහා බලාන කට්ටියකට ආ ආ ආන් කියනවා. අනිත් අමල අඬනවා. මේ වර්ණ සටහන් දෙකක් එකතු වෙච්චාම ඒ දෙක අතරමැද හිත මොනවාදෝ ඡායාවක් කරනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. මේ වර්ණත් එක්ක අපේ හිත වැඩ කරන හැටි දැනගත්තා නම් හිත පෙන්නුවොත් අකුසලයක්. හිත මොකක් හරි බලන්න ඕන නම් ඒ කියන්නේ ඕනකමයි එතන තියෙන්නේ ආසාවයි එතන තියෙන්නේ කෑදරකමයි ඒක තියෙන්නේ. ඒ නිසා අපි මේ යමක් බලන්න යනවායි කියලා කිව්වම ඒක කියන්නේ දස්සන කාමයේ කියලා. ඒ දස්සන කාමයට හුඟක්ම ආස්වාද දෙන්නේ කාම දස්සන වලින්. අපි ඥාන පිරිමේ රමණය කරනවා දකින්න කැමැති. ස්ත්‍රීන් පුරුෂයව දකින්න කැමැති. පුරුෂයෝ ස්ත්‍රී දකින්න කැමැති. අන්‍යාගමික රූප ලක්ෂණ කොට අපිට කේන්තියක්. අපේ ආගමේව දකින්න සතුට වෙනවා. මෙන්න මේ වගේ මේ හිත වල්බූත වෙනකොට වර්ණ කසින එකට අපිට දාලා මේ පේන්නේ වර්ණයක් ඕකේ මේ ආගමක්වත් ඕකේ උඹට වෙන්නේ ඉංගියක්වත් නැහැ ඒ ඉංගිය උඹ හිතෙන් දාන්නේ ඔතන තියෙන වර්ණයක් විතරයි කියන මට්ටමට තේරුම් අරගන්න පුළුවන් නම් අපිට මේ කෑමක් හදපුවාම ওই කෑමට විවිධ වර්ණ දාලා විවර පට පාට දාලා විවිධ ගඳ දාලා මේක මේ උපමට්ටම් කරලා තිබ්බට ඒක ඛණ්ඩ ඉස්සලා තියෙන ගතියයි කාලා පොඩ්ඩක් වමන කෙරුවොත් එහෙම තියෙන ගතියයි හරි වෙනස්. තන්නේ කර බට්ටියක් කාලා වමන කෙරුවොත් නිකන් සාමාන්‍යයෙන් ලුණු කැඳ වගේ පේනවා. එච්චර අප්‍රියාවක් නැහැ. අර වර්ණ සටහන් ඔක්කොම දාලා කාලා වමන කෙරුවොත් කබරය දැම්මා වගේ. මේ වර්ණ වල තියෙන දේ. ඉතින් මේකෙන් තමයි ඔය අභිභායතන කසින හතරෙන් තියෙන වර්ණ ටිකෙන් තමයි මේ රූපලාවන්‍යයක් ලෝකෙම වාගෙන අද පුදුමාකාර සෝබනයක් පුදුමාකාර මම අපෑමක් කරන්නේ. නමුත් මේ පෙන්නන දේ, මේ පෙන්නන්න හදන දේ මේ හැමතරම් වූ නැත්තම් සිවිය තරම් වූ ඊටාම තුනි තට්ටුවක් මේකේ තියෙන්නේ. ඒකට තමයි මේ ඔක්කොම බන්ධනේ තියෙන්නේ. අපි ගත්තොත් ගොක් වියදම් අධික බිතුසිතුවමක් ওই බිතුසිතන තියෙන සායන් ටික ඊටාමත්ම ටිකයි. නමුත් අපි ඒක තුලින් මේ ගෑනු හදාගෙන පිරිමි හදාගෙන මේ දැඟලුවාට ඒකේ තියෙන්නේ සායන් ටිකක් කියලා කිව්වොත් අපිට බණේවි රස හඳුනන්නේ චිත්‍ර හඳුනන්නේ අච්චර ලස්සන බුදු පිළිමේ ගණන් ගන්න නැතුව ඉනෝගේ ගණන් ගන්න නැති එක නෙවෙයි තියෙන්නේ ගණන් ගත්තොත් කෙලස් මේ ලස්සන හොඳම නිර්මාණයක් කියලා ගණන් ගත්තොත් ඉතින් ඒක මගේ කරගන්න වෙනවා අභිභායතන කසින කරන කෙනාට තේරෙනවා මේ වර්ණ සංටහන් වෙනස් කරලා බල්ලන්ට එච්චර අකුසල් සිද්ධ වෙන්නේ නැහැ මොකද බල්ලෝ වර්ණ අන්දයි වර්ණ වෙන් කළා පේන්නේ නැහැ එයාට පේන්නේ ඒ වගේ මේ සිංහලෙන් කියනවා හෙව නැලිය වල පාට විතරයි තියෙන්නේ. එව නැතුව කහ නිල් රතු වශයෙන් පේන්නේ නැහැ යාට. ඒ නිසා බල්ලන්ට එච්චරම බල්ලෝ වර්ණ ගලින් නොමග අරින්න බෑ. අපිට නොමග යන්න පුළුවන් ධ්‍යාන කරලා නිවන් යන්න පුළුවන්. වර්ණ වලින් නොමග ගිහිල්ලා කාමයේ උපදවන්න පුළුවන්. මේ වර්ණ වලින් කාමයේ උපදවලා අකුසල් කරන හැටි දැකීමෙන් නිවන් යන්න පුළුවන්. ඒක නිසා විපස්සනා භාවනා කරන කෙනාට උනත් දැක ගන්න පුළුවන් අර භාවනා කරගෙන යනකොට වරින් වර වරින් වර ඕදාතේ පහළ වෙනවා. ඒ කියන්නේ වර්ණ ඕභාෂයක්. එහෙම නැත්නම් එලියක් පහළ වෙනවා. අන්නේ එළිය පහළ වෙනකොටම මේ වර්ණයක් පහළ වුණේ ඒ වර්ණේ මම කරගෙන මගේ කරගෙන අනේ හෙටත් ඒක පහළ වෙන්න ඕනේ. අනේ මේක මගේ කරගන්නේ කොහොමද කියලා පටන් අරගන්න ගියොත් සමද මේ අරමුණක් නැති වෙනවා සතියක් නැති වෙනවා අර ඕභාෂයේ දිග යනවා. ඒක නිසා ඕභාෂයේ තමයි නැත්නම් සුදු වර්ණය තමයි පළවෙනිම උපක්ලේශ. ඒක පහළ වෙන එකත් පහළ වෙනවා. මොකද ඔය භාවනා කරපු කෙනෙකුට නම් කසින භාවනා තේ එනවා මේක මේ හිත එලි වෙනකොට නීවරණ නැති වෙනකොට මතුවෙන එකක්. නමුත් මේ වර්ණයේ උච්චරම මගේ කරගන්න යන්න එපා. හිත ගන්නෙ කොහොමද කියලා අහන්න යන්න එපා. හිතේ කළසෙන්ට ඔක සාමාන්‍යයෙන් වෙනවා කියන කතාව තේරුම් කරලා දෙන්න ලේසි මේ අභිභායතන කසින පිළිබඳව යම් කිසි කෙනෙකුට පොඩි හැඟීමක් තියෙනවා. ඒ මම මේ පෙන්වන්න හදන්නේ විපස්සනා කරන කෙනෙක් මේ වර්ණ වලින් නොමගන කොහේ යන්නේ නැතුව පාට වලින් නොමග යන්නේ නැතුව මේක මේ ඇහැ කරන මායාවක් විතරයි කියලා කියන්නේ. මේ දස කසිනවල සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ ඒ වගේ වර්ණේ අරගෙන ඒකම දිහා බලලා ඒක හරහා ගිහිල්ලා නීවරණ කපන්න තියෙන පාරක් විදියට. ඉතින් අර මං කිව්වා වගේ ඒක හුඟාක් වෙලාවට අපි මේ කරන සත්‍ය පිහිටුමට වැඩි ටිකක් ව්‍යාපාරයක් විදිහට යනවා. ඉතින් එතකොට පැවිද්දණ්ඩ අරණ්‍යගත වෙලා වනසේනාසනවල කුටිවල විතරයි මේක කරන්න පුළුවන් කියන කතාවක් තියෙනවා. ඊහායට කරන්න බැරි වෙන එක නෙමෙයි කියන්න ඉච්චර වෙලා නැති නිසා. ඉතින් ඒ නිසා කාට හරි දැනගන්න ඕනේ මේ භාවනා ගමනේදී සමතෙන් ගියත් විපස්සනාවේ ගියත් මේ එක එක වර්ණ වලින් ඇතිවෙනා වූ වෙනස්කම් කෝලම් ගොඩක් තියෙනවා. නමුත් චතුත්ථ ධානයේ දක්වා භාවනා කරපු කෙනාට නීල කසිනියත් එකයි, පීත කසිනියත් එකයි, ඕදාත කසිනියත් එකයි, ලෝහිත කසිනියත් එකයි. මොන කසිනිය ගත්තත් වඩන්න පුළුවන්. ඒක නිසා ඒක නොකඩපු එක නොවඩපු එකනට මේක පිළිබඳව ලොකු අරකට වැඩිය මේක හොඳයි මේක ලොකුයි මේක පොඩි කියලා තාරාතිරම් තිබුණට පටවිය ආපෝ තේජෝ කිරුවත් ওই නීල පීත ලෝහිත වලට තියලා තියෙන්නේ කාර් එක ගියර් එක මාරු කරන්න වාගේ එක කාර් එක පුරුදු වෙච්ච එකන අනික් කාර් එකට ඩ්‍රයිවිං පුරුදු වෙනවා වගේ පොඩි වැඩක්. මම මේ සහැල්ලු කරන්න කතා කරනවා නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ එකක් දන්නවනම් පටවි කියන එක දන්නවනම් වැඩ ඉවරයි. හැබැයි ඉතින් අර අටම දන්නවනම් පටවි ආපෝ තේජෝ වායෝ නීල පිට ලෝහිත ඕදාත කියලා ඒකේ ධානත් අටක් දන්නවනම් ඒක දිගෙන් අර අපි දකියෝ වගේ අභිඥාව පාදක කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම මේ සංසාරය ඇතුලේ තියෙන දේවල් සාසනික දේවල් තමයි. ඒ නිසා මේ කාලේ වගේ බලනකොට විශාල වශයෙන් ගිහියෝ පැවිදි කරන කාලේ මේ කසින භාවනා කියන එක අපේ පොතෙන් ගිලිහිගෙන යනවා. නමුත් දත යුතු දෙයක්. ඒ කියන්නේ ත්‍රේවාදයේ හොඳටම අසුමුළු අහුමුළු ඇතුව තේරුම් ගත කොටසක් මේකේ තියෙන්නේ. ඒ නිසා භාවනා කරලා ඉවරනත් කමන්නේ මේව ටිකක් කරලා බැලුවට දෝෂයක් නැහැ. නමුත් අර භාවනා කරනකොට සතිය වගේ දෙයක් නැතුව සාමාන්‍ය මේ නීල පීත ලෝහිත ඕදාත පටවිය ආපෝ තේජෝ වායෝ කරන්න ගියොත් යම් යම් අසහනකාරී තත්ත්වයකටත්පත් වෙන්න ඉඩ තියෙනවා දන්න කියන කෙනෙක් නැත්තම් දස අසුබෙත් ඒ වගේ තියෙනවා මේ අටක් කසිනවලත් කසින භාවනා කරන්න ගිහිලා දන්නේ නැතුව කරන්න ගියොත් මේ වයිදී ඇති වෙන්නේ විලෝපන තේරුම් ගන්න බැරුව අපහසුරපත් වෙන නිසා මතක් කරනවා දන්න කියන ගුරුවරෙක් එක්ක කරන්න කියලා. ඒ අට කෙරුවට පස්සේ තමයි ආලෝක කසිනේ තියෙන්නේ ඒ ආලෝක කසිනේ අපි දා මතක් කරගත්තේ පහන් දැල්ලක. එහෙම නැත්නම් ඉර වහලේ හිලක් හරහා ඉර ඇවිල්ලා වැටිලා තියෙනවනම් පොළවේ ඒ මණ්ඩලයක් බල්ලා කරන්න පුළුවන්. මේ ආලෝක කසිනේ තියෙන වාසියක් යම් වෙලාවක වඩලනද ආලෝක කසිනේ තියෙනවනම් ඒ කෙනාට නිදිමත එන වෙලාවක අර ආලෝක කසිනේට හිත යෙදුවොත් නිදිමතට උත්තරයක් ලැබෙනවා. ඒක නිසා නිින්ද බහුල කෙනාට මෙනෙහි කිරීමත් මෙනෙහි උත්තරයක් වශයෙන් දෙනවා මතක් කරනවා ආලෝක කසිනේ වඩන්න කියලා. ඉතින් ඒ කෙනාට ඔය පහන් දැල්ලක්, ගිනි දැල්ලක්, එහෙනම් ඉරේලියක් වැටලා තියෙන එකක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා ඉර නැගගෙන එන වෙලාවේ ඉරට මෝණ දීලා හිටගෙන ඇත් එක වහන්නේ කියලා කියනවා. එතකොට ඇස් ඇහි බැම ඇහි බැම නෙවෙයි. ඇස් පිල්ලම් හරහා රත්තු පාටට නැගෙන ඉරේ ඕභාව Tamanට පේන්න පටන් ගන්නවා. ඉතින් යාට ඊට පස්සේ මේ ඉර දිහා බලාගෙන ඇසිපිල්ලන් අස්සෙන් මේ පේන වර්ණය බලලා ඉස අන්තක 90කට හරවන්න කියනවා. එතකොට ඉර පේන්නේ එහි අපි වම් දකුණට ප්‍රතහනොත් වම් කෙලවරෙන් ඉර පේනවා. ඊට පස්සේ ආයෙත් හිටපු තැනට ඇවිල්ලා දකුණු කෙලවරට හැරෙන කෙනා. එතකොට දකුණු කෙලවරෙන් ඉර පේනවා. එතකොට මේ ඉර එළිය වමේ සිට දකුණට අපි හිස කැරකෙවීම හරහා විවිධ කෝණ වලින් පෙන්වනවා. පෙන්නලා බලනවා අන්ධකාරයකට ගියාමත් ඒකේ මතක සටහන් ගන්න පුළුවන් දෙකේ. අන්නේ මතක සටහන් මතින් භාවනා කිරීමෙන් ඔය නීවරණ ප්‍රහාණය සිදුවෙන්න ඉඩ තියෙනවායි කියලා අටවි ආපතේජේ වගේම කරනවා. නීවරණ ප්‍රහාණය වගේම නීවරණ වලත් තියෙනවා ඇත්තටම මේ නිදිමත ගතිය. නමුත් ඒ වඩන ලද ආලෝක කසිනේ තියෙන කෙනාට නිදිමත එනකොට ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් ඒක තේජෝ කසිනේට බොහොම සමාන නෑදෑකමක් දක්වනවා මේ ආලෝක කසිනේට. ඊට පස්සේ ඒ කසින නමයක් ඒතකොට සඳහන් ඊට පස්සේ ඉන්නේ ආකාශ කසිනේ. ඒකෙදි කරන්නේ යමක් වෙනුවට යමක් නැති තැනක් බලන්න පුරුදු කරනවා. දෙයක් වෙනුවට කිසිවක් වෙනුවට අකිංචනය, කිංචනයක් වෙනුවට අකිංචනය දිහා බලන්න උගන්වනවා. අපි කසින මණ්ඩලයක් හදලා බිච්චේ තියලා බලබල හිටියනම් ඒ කසිනේ නැති කෙරුවොත් ඒක අයින් කෙරුවොත් එතන තියෙන හිස්තන බලන්න පුළුවන්ද කියලා. ඒකට කියනවා කටිනුග්ඝාටම අවකාශය කියලා. ඉතින් ඒක හරි විප්ලවීය දෙයක් රූපේ භාවනා කරපු එකනට ඒ රූපේ තිබුණු හිස්තන අරූපේ දිහා බලන්න පුරුදු කරනවා. ඉතින් මේ පුරුදු කිරීම අරගෙන ආපු 8 9ට විකල්පයක්. මෙතෙක් වෙන්නකො ඔක්කොම 9ෙම රූප ද්‍රව්‍ය අවකාශය කියලා කියන්නේ අරූපයක් හිස්තන කියලා අපි කියනවා. ඉතින් මේකේ සමානකමක් පේන තියෙනවා භාවනා කරනකොට අපි කිව්වොත් සතිය පිටවනකොට නැත්නම් අපි කිව්වොත් විපස්සනා කරනකොට යෝගාවචරය ආස්වාද ප්‍රසආසයේ දකින්න කියලා අපි හිතමු. කච්චිනේ අයින් කළා පොඩ්ඩක්. බලහන් ඉන්නකොට ඉන්නකොට වරින් වර වරින් වර ආස්වාද ප්‍රසආසයේ කැඩි කැඩි කැඩි කැඩි යන්න පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කැඩි කැඩි කැඩි කැඩි එන්න පටන් අරගා. ඉතින් ඒ කියන්නේ අර බලපු දේ හැමතැනම නිකන් පැලිරි තියෙනා වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් සමහරු මේකට බය වෙනවා. සමහරු හිතනවා මේක මේ අවමංගල්‍ය ලක්ෂණයක් කියලා. නෑ එහෙම කැඩි කැඩි යන එක බලලා ඒක හොඳට විස්තර කරන්න ගියොත් එහෙම එයාට තියෙනවා ආශ්වාසයේ මුල කියලා එකක් තියෙනවා. ආශ්වාසයේ මැද කියලා එකක් තියෙනවා. ප්‍රශ්වාසයේ අග කියලා එකක් තියෙනවා. ආස්වාසේ මුලැඳාග කියලා තුනක් තියෙනවා. එතකොට අර කැඩි කැඩි යන පුංචි පුංචි කෑලිවලක් හැම එකකම මුලැඳාගක් තියෙනවා. එතකොට ක්‍රියාවක් නැහැ, ක්‍රියාවලියක් වේ. ඉතින් මේක දිහා බලන ඉන්නකොට මේ යෝගාවචරය බය නැතුව මේ හිත විනිවිදන යනවා දැන්. හරියට ලේස බීම් එකක් හදුනා වගේ පුපුරු ගහගෙන ඇතුළට යනවා කියලා හොඳට බලන්න හිටියොත් අර අතරමැද තිබිච්ච පැලීරිය අතර තිබුණ හිදැස ලොකු වෙමින් කෑලි පුංචි වෙලා අන්තිමට එන්න පටන් අර ගන්නවා මේක නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කෑල්ලක් වගේ. එහෙම නැත්නම් පොල්ලොන්දයක් වගේ. අර කිතුමන ඝන බහල භාවේ නෑ. ඒක තොඳොල් වෙන්න පටන් ගන්නවා, දෙල් වෙන්න පටන් ගන්නවා, කැඳ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මේ රූපේ බොඳ වීගණයි මේ යන්නේ කියලා එයා ඇත්ත එක පිහලා බලලා නැගිටලා යනවා යන්න අරමුණ නැති උනායි කියලා. නමුත් මේක දියුණු කරොත් ඒ යෝගාවචරයට පේනවා මේ ප්‍රස්වාසයේ ගිවිගෙන යන කෑල්ලේ අර කැඩ කඩ වේලා යන ස්වරූපේ වැඩි ඒකේ අන්තිමටම ප්‍රස්වාසය අන්තිමට ඇති දේ නැහැ නැති දේ වැඩි වෙන්න පටන් ගන්නවා. ක්ෂය වීම පේන්න පටන් ගන්නවා. අභාවයේ පේන්න පටන් ගන්නවා. එතකොට භව ප්‍රඥප්තිය නැති වෙලා අභාවයේ දකින්න පටන් අර ගන්නවා. ඒක තරු අධ්‍යා බලානිනකොට ඉර නගිනකොට තරු එන්නේ එන්නේ නොපෙනී යනවා. එහෙම නැත්නම් ආහසයන් ආහසයන්තරව දිහා බලනකොට ඈතට යන්න යන්න යන්න යන්න ආහසයන්තරව තුනී තුනී තුනී වෙලා සද්දත් නැතුව පුංචි චිතක් වෙලා නොපෙනී යනවා වගේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ තිබිච්ච දෙයක් නැති වුණා වාගේ නැත්නම් අභාවයක් වාගේ ක්ෂය වීමක් වැයවීමක් කියලා. නමුත් මේක කවදා හරි මේ යෝගාවචරයට මේක දැකපු දේ ඇත්තයි කියලා කමටහන් වார்த்தාවට දාන්න හිතනොත් මම හුස්ම දිහා බලහන යනකොට ඒක සීරුවට හුස්ම පේන්නේ මට කඩ කඩ විවි පේනවා. ඒක ගෙවෙනකම් බලන්න යනකොට මේ කඩ කඩතොළු භාවය වැඩි වෙනවා. ඒකල අන්තිමට නැතිලා යනවා. එහෙම හුස්ම රැලි 10ක් 15ක් යනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙකම නැතිලා යනවා ආදි වශයෙන් ඇති දේ වෙනුවට නැති දේ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක කියන්නේ රූපේ ඉඳලා හිත අරූපෙට මාරු වෙනවා. මේ රූපේ ඉඳලා මේ සූක්ෂම රූප වලට මාරු වෙනකොට ඒක මාරු වෙන්නේ පියවර කීපකින්. රූපේ කියන එක බොහොම ඝන බහලයි. ඒක නිකන් ත්‍රිමාන රූපයක් අතින් අල්ලලා කියන්න පුළුවන් වගේ. නමුත් මේ දීවිගෙන යන්න ගියාට පස්සේ අන්තිමට හේවණැල්ලක් විතරයි ඉතුරු වෙන්නේ. පිපිඤ්ඤ ලොඳයක් වාගේ, තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වාගේ. එහෙම නැත්නම් පොල්ලොඳයක් වාගේ මේක බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වේගන වේගන වේගන යන්නේක එක සැරේ වෙන්නේ නැහැ. ක්‍රමයෙන් යනකොට අදහසක් පහළ වෙනවා මේක මම බලන නිසා පේනවද ඇත්තටම නැද්ද ආශ්‍රද ප්‍රසවාසයේ ගෙවිලා බලාගෙන යනකොට පේනවා දැන් බලන නිසාමද පේන්නේ නැත්නම් ඇත්තටම ආශ්‍රද ප්‍රසවාසයේ තියනවාද කියලා. ඉතින් මෙතනදී මේක සංකල්පයක්ද යථාර්ථයක්ද කියන අතරමැදි හිත තෝන්තු වෙනවා. ඉතින් අර භාවනා පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් නම් එයා හිතනවා භාවනාව කැඩිලා සතිය කැඩිලා සමාධිය කැඩිලා කියලා අතාරිනවා. නමුත් මේ විපරිණාමයක වැදගත් අවස්ථාවක් මේ පෙන්නන්නේ. ඊටාම ඝන බහලව තිබිච්ච අරමුණ සියුම් වෙලා අතිසූක්ෂම වෙනකොට නිකන් හේවණල්ලක් විතරයි ඒකේ තියෙන්නේ. බොඳ වෙලා බොඳ බොළඳ වෙලා යනකොට ලොඳ වෙලා යනකොට මේක දිහා නොසැලී බලනින්ද එච්චරම ලේසි නෑ මොකද අපි සමුදේ පැත්ත බලලා පුරුදු වෙච්චි හිත ඒ ගෙවෙන පැත්ත බලනකොට හීන දාඩි දාන. ඔළුව කරකවෙන්න පටන් ගන්නවා. වක්කාරයට එන වගේ තේරෙනවා. මහා පාළු ගතියක් තේරෙනවා. මහා අසරණ ගතියක් තේරෙනවා. යන්නේනමක් නැති වුණා වාගේ, කාන්තාරික තනි වුණා වාගේ, මහා මෝදක් මැදට ගියා වාගේ, නොදන්න කැලයක් ඇතුළට ගියා වාගේ දිශා මාරු වෙනවා. ඒ දිශා මාරුවේදී යෝගාවචරගේ සද්ධාව මනින්න පුළුවන්. එයා දිශා මාරුණු නිසා මේක අත ගාලා යන්න පටන් අරගත්තොත් එයා ආපහු පළපොරුදු කයට යනවා. ඇත් දෙක අරිනවා සලුවක සාදානෝ යනවා. නමුත් යෝගාවචරයට පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ දිශාමාරු தත්යකට එනවා. කියන අංජ බජල්. එහෙම නැත්නම් කොණ්ඩේ නෙවෙයි ඔළුව කරෙල් වෙන වෙලාවක් එනවා. අන්න එතෙන්දි සද්ධාව තියෙනවා. මම මෙතෙන් දෙනකන් ආව පාර හරි. දැන් මේ බලාන හිටපු එක බොඳ වෙනවා. මේ බලාන හිටපු එක විසිරෙනවා. මේ බලාන හිටපු එක පතුරු ගහනවා. මේ බලාන හිටපු එක ලොඳ වෙනවා. මේක දිහා එහෙම බලනින්න අර බුදුහාමුදුරුවෝ කෙරේ තිබුණු සද්ධාව විතරක්ම මදි. මම මෙතෙක් වෙනකන් ආපු ගමන පිළිබඳ සද්ධාව සත්‍යයත් ඇති කරගෙන මේක දිහා බලහිනවයි කියනකොට එයාට එයාට කයත් ජීවිතයත් පිළිබඳව ආශාව අතාරින්න වෙනවා. යම් කිසි කෙනෙකුට එතෙන් යනකොට ඒ තමන්ගේ කයයි මේ නැති වෙන්නේ, ජීවිතයයි නැති වෙන්නේ, අරමුණයි නැති වෙන්නේ, සතියයි නැති වෙන්නේ සමාධියයි නැති වෙන්නේ කියලා මේ හිත දෙන ලණුවක් කෑවොත් අපිට බයක් චකිතයක් ඒකාකාරී ගතියක් පාළු ගතියක් දැනෙනවා. නමුත් මෙතනදී මේ වෙන මාරුව දැකලා මේක හරහා යන්න පුළුවන් නෑ මට බුදු කිරේ ශ්‍රද්ධාව තියෙනවා මං ඊයේත් පෙරද්දුවා මං අද පරදින්නේ නෑ වරදින්නේ නෑ මගේ ශ්‍රද්ධාවෙන් මං යනවා කියලා බැලුවොත් අර පෙනිච්ච වස්තුව දැන් පේන්නේ ඒ ඒ වෙස් මාරුවක් වෙලා නොපෙනෙන තැනට යනවා ඇස් පිළ දාලා බැලුවත් වෙන්නේ අන්න ඒ වගේ මේ නමයක් කසින වඩපු එක්කනාට ආකාශයේ පේන වෙලාව, හිස්තන පේන වෙලාව. ඒවට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. මේ පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස් පාවි පාවි තියෙන අවකාශේ. ඒ කොටස් ටික අයින් කරපුවාම ඉතුරු වෙන්නේ අවකාශය. ඉතින් ඒක අපි කවදාවත් දකින්න අපි දකින්නේ මේ නලියට දඟලන පට වියාපෝ තේජෝ කියන ඇති දේ. ඉතින් අපිට මේ ඇති දේ හරහා මේක තියෙන්නේ විශාල තැනක පාවි පාවි මේ අංශු එහෙම නැත්නම් මේ ධාතු කොටස් ධාතු කොටස් පෙනෙද්දිම ඒකේ අතරමැද තියෙන හිස්තන දකින්නවා කියන එක ඒවට කියන්නේ දෘෂ්ටි මායාවල් කියලා. නැත්නම් මැජික් පෙන්නනවා වගේ කියනවා. ඉතින් මේක තේරුම් ගත්ත සුද්දෙක් මේක පොතක ලියනවා මෙන්න මේ විදියට. එයා කියනවා මේ ශාලාව දැන් මේ ඉන්න ශාලාව අපි මගුල් ගෙදරකට දෙනවා. එතකොට මේ මගුල් ගෙදරට ගන්න කෙනා මේකේ විවිධ වර්ණ බැලුම් හයිඩ්‍රජන් ගෑස් ගහලා මේක පුරා පාවෙන්න ආරිනවා. ඉතින් අපි කවුරු හරි දොර අරගෙන ඇතුළට එනකොට මේක පුරා බැලුම් පාවෙනවා. එක එක වර්ණ. අපිට වර්ණ හතරක් තියෙනවා. ඒ හයිඩ්‍රජන් නිසා මේවා සාමාන්‍ය බිමට යන්නේ පාවෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි දැක්කොත් දැම්මනක් තියෙනවද කියලා වොත් ඒගොල්ලෝ කියනවා තියෙනවා. වර්ණ හතරක තියෙන බැලුම් තියෙනවායි කියලා. දවස් 3ක් ගියාට පස්සේ බැලුම් හුලම් බහිනවා. ඒක කොම් බිමට පාත් වෙනවා. දැන් දොර අරලා බැලුවොත් එයා කියන්නේ දැන් මොකුත් නැහැ. බැලුම් ඔක්කොම පාත් වෙලා. මේ දැන් තියෙන අවකාශයක් කියලා මේකේ. එතන හිස්තනක් තියෙනවයි කියලා අපේ භාෂාවේ ක්‍රමයක් නැහැ. එතකොට යාට කිව්වොත් එහෙම ওই බැලුම් පාවෙන වෙලාවේ එතන හිස්තන තිබුණ නැද්ද කියලා. අපි තුමු හිස්තනක් තියෙනවා කියලා බාරගත්ත කෙනාට දැන් බැලුම් පාවෙන වෙලාවේ බැලුම් දෙකක් අතර මැද හිස්තනක් තියෙනවා. ඒක දකින්නේ අපේ ඇහැ. අපේ ඇහැ ඒ තරම්ම මේ ඇති දෙයට කෑදර දෙයට අල්ලන දෙයක් තියෙනවා. ඉතින් අවකාශ කසිනිය කියලා කියන්නේ මේ හැම වස්තුවක්ම තියෙන්නේ විශාල හිස් පරිමාවක එහෙමේ දඟලමින් හරියට මේ කාමරයක් ඇතුළේ පාවෙන බැලුම් බෝල ටිකක් වගේ. මේවා එක එක රූප රටාමවන. බැලුම් වලින් හරියට ටෙලිවිෂන් එකේ අර පේන ඩොට්ස් වලින් ගෑනු මිනිහම වනවා. මවල චිත්‍ර කතා හදනවා. ටෙලි ඩ්‍රාමා හදනවා. ශෝකාන්ත හදනවා. දුක්ඛාන්ත හදනවා. ඔක්කොම වෙන්නේ අර තිත් වලින්. ඉතින් කොයි වෙලාවකරි කවුරු හරි ශෝකාන්ත දුක්ඛාන්ත චිත්‍රපටි නැතුව මේකේ තිත් ටික විතරක් පෙන්න පෙන්න හිටියොත් පුදුම කම්මැලි. ටෙලිවිෂන් උසලා පොළවේ ගහන්න ඉතින්. නමුත් ඒ බුරුමේ පඬිස්සාංශ කියනවා තිත් වලින් භාවනාවක් තියෙනවා. මොකද්ද? ඔය තිත් දෙකක් එකට ගැටෙන්නේ නැති හැටි දකින්න කියනවා. කෝටි ගාණක් තිත්මතු වෙනවා ගැටෙන්නේ නැති මැද අවකාශයක් තියෙන නිසා. තිත් දෙක ගැටෙන්නේ නැති අවකාශයක් තියෙන නිසා. එක තිතක් යනකොටම තව එකක් එනවා. ගැටුමක් නැහැ. මේ සාමාන්‍ය ගෑනු දෙන්නේ තිබ්බොත් රණ්ඩු වෙනවා. මොට්ටපාලෙන් ඇහුවලු මේ ගෑනු කෙන දවසට පොළතු පහක් වෙනවා නම් පැයකට දෙන්නේ තිබ්බොත් කීයක් වෙනවද කියලා. උගල එකක්වත් නැහැ කියලා. ඇයි දෙන්න කයිවාරුක ගයින්නවා මිසක් එකෙත් තිබ්බොත් පහක් පියයි. දෙන්නේ තිබ්බොත් ඉවරයි. ඉතින් එහෙව් ලෝකේ අච්චර තිත් ගාණක් වැඩ කරනවා කපක් බලහින්න කවදාකවත් ගැටුමක් නැහැ. මොකද දෙකක් මැද හැමදාම හිස්තනක් තියෙනවා. ඊට පස්සේ ඔය ටෙලිවිෂන් එකේ පිරිමි කෙනෙක් දකින්න ගෑනු කෙනෙක් දකින්න ඒකේ තියෙන තිත් ටිකක්. පික්සල්ස් වගේක්. මේ පික්සල් නටන තාලෙන් අපිට මේ මනුස්සයාට උස්සනවා, කතා කරනවා, hina වෙනවා. නමුත් මේ කවදා හරි හිතනද මේ බණ අහපු නිසා හෝ සතිය පිටපු නිසා හෝ ඒ තිත් දැකපු දවසක් ආවොත් ඊට පස්සේ ටෙලි ඩ්‍රාමා බලන්න පුළුවන්ද කියලා. කවදා හරි තිත් දැක්කොත් පේනවා නේ මම මෙතෙක් කල් මේ තිත් දැකලා මේ වගේ ශෝකාන්ත දුක්ඛාන්ත මැව්වට ඒ තිද්දක් නාසුලුව ටෙලිවිෂන් එක බැලුවොත් ටෙලිවිෂන් කතා ඉවරයි. කවදා හෝ රූකඩ දර්ශනයක් පෙන්වනකොට ඒ රූකඩ නටවන නූල් ටික දැක්කනම් ආය රූකඩේ රස විඳින දෙයක් නැහැ. ඒක හදලා තියෙන්නේ නූල් කළු පාටයි, තිරේ කළු පාටයි. නිසා රූකඩේ නටන තමයි අපිට පේන්නේ. රූකඩේ කතා කරන වගේ තමයි අට්ටාලේ උඩ එන මිනිහා කතා කරන එක ඇහෙන්නේ. එහෙමස කතාවන්ට අපි රූපෙට ඒක ආරූප කරනවා. කරපුවා අපිට පේනවා මේ රූකඩේ කතා කරනවා වගේ. කවදා හරි මේ නූල් සූත්‍රයක් කියලා දැනගත්තොත් මොන මොට්ට කමක්ද අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් මේ එක දවසක් ඒ රූකඩ දර්ශනයක් කරන්න ගිහිල්ලා ඒ මිනිස්සු ඉතින් උඩ ඉන්න කට්ටිය ටිකක් බීලා තමයි ඔක නගින්නේ ඉතින් එදා විතරක් නෙවෙයි බීලා රූකඩ මාරු වෙලා වුන් ඇති. ඉතින් ඒක පෙන්නලා තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ ඉස්සරහා තණ්හා රති රඟා නටන එක. දැන් බුදුරජාන් වහන්සේ සිවුර කොණින් අල්ලගෙන නටනවලු තණ්හා ඉන්නවලු මෙහෙම කරන ගහක් මුලට වෙලා. ටික වේලාවක් යනකොට ගල් ගහන්න පටන් ගත්තලු කට්ටිය. බෞද්ධ කට්ටිය යන්නේ නැති වංගි තන එක බලන්න. බලනකොට උඩ ඉන්න මනුස්සයර තේරෙන්නේ නැතුළු වෙනද මෙච්චර රසට බලනවා බලනකොට තණ්හා ගහක් මුල වාඩිලා අත තියානිනවලු බුදුරජාණන්සේ සිවුර කොණ්ඩයෙන් අල්ලන්න නටනවා. මං ඕක ගෙදර ඇවිල්ලා කියලා අපේ අම්මා මට එල්ලව එලව ගහන්න ගියා උඹලා කරගෙන මේ කතා වලින් කරගන්නා අකුසල් කියලා. දැන් ඕගොල්ලන්ට තිනායනවනේ මං කියන්නේ. ඉතින් මේ වයර් මාරු වුණොත් ඔච්චර තමයි වෙන්නේ. ඒ ඒ රූකඩේම ඒකම කරලා ඒ මනුස්සයා බීලා නැතුව හිටියොත් අපි රූකඩවල සල්ලි දීලා බලන්න. ඒ තරම්ම අමනයි. ඒ තරම්ම තකතිරුයි. කවදාද දැක්කොත් මේ නටන්නේ රූකඩේ මේ නූල් වලින් බැරි වෙලා හරි තණ්හා වෙනකොට බුදුහාමරගේ රූකඩේ අහුණා නම් හැඩේ කේස් තමයි. ඉතින් සමේ අවකාශයට ගියාට පස්සේ තියෙන මේ ඔක්කොම නටන ඒකට කියන්නේ පරිමාව නැත්නම් හිදස ඒ හිදස තමයි මේ සෙල්ලම් සේරම ටික යන්නේ. අපිට කවදාකවත් හිදස පේන්නේ එක එක නටනවා පෙන්වන්නට අපිට මේ තරු පෙන්ුණාට තරු අතර දෙකක් මැද හිස්තන පේන්නේ නැහැ. අපේ හිතට ඒක බැලුවොත් පේනවා. මේ තරු දෙකක් මැද තියෙන හිස්තැන ගත්තොත් එහෙම මුළු ලෝකෙම තියෙන ඝනද්‍රව්‍ය එකතු කෙරුවොත් මුළු හිස්තැනෙන් දශම දෙකක්වත් නැතිලු. 100 දෙකක්වත්. හිස්තැනමයි මුළු ලෝකෙම තියෙන. අපිට පේන්නේ අර මැද තියෙන අංශු ටික නටන්න නැටිල්ල. අන්න ඒකට කරන ඉංගියක් නැත්නම් ඒකට කරන ටොක්කක් කියලා කියනවා. අවකාශය බලන්න පුරුදු වුණාට පස්සේ පේනවා මේ මිනිස්සු ඉඩම් බෙදා ගන්න නැටුවට වතුර බෙදා ගන්න නැටුවට මේ දැන් ඇමරිකාව වගේ චීන වගේ රටවල් අවකාශය බෙදාගෙන නටනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි සත්‍ය පහක්වත් ගෙවන්නේ උදාහරණයක් වශයෙන් අපි කාමරයක් කියලා පෙන්වන්නේ බිත්ති හතරනේ. නමුත් කාමරේ වැඩ ගන්න බිත්ති හතර නැතිනේ ඉදෙන්නේ. කාමරයක් කියලා අපි බිත්ති හතරක් පෙන්වුවාට අපි කාමර හතර මැද වැඩ ගන්න අතරමැද තියෙන ඉදෙන්. ඉතින් ඒ ඉද කාමර බිත්ති හතරක් මැද තිබ්බත් එළිය තිබ්බත් ඒ ඉද තියෙනවා. ඒක නිසා අපි අබ්බෝකාශික දුතාංගේ රකින්න ඒ වෙලාවට එළියට වෙලා ඉන්නවා. බිත්‍ය වහලයක් ඇටට යන්නේ නැහැ, බිත්‍යකට යන්නේ නැහැ, ඡදනයක් ඇටට යන්නේ ඔය ඉඳලා බලනවා. පුදුමාකාර සාන්තියක් තියෙන. ඒ වුණාට ගෙවල් නැති මිනිස්සු දුප්පතෙක් හිඟන්නේ කියලා හිතනවා. දැන් තියෙන ආකිටෙක්චරල් ඩිසයින් එක තමයි ඉන්ඩෝ අවුට් අවුට්ඩෝ ඉන් කියලා. ලොකු ගයක් හදලා ගියේ අස්සේ ගස් කොළන් තියෙනවනම් එයා හරි පොහසත්. ගස් කිවල් ඇස්සේ ගයක් හදන එක දුප්පත්. ගොඩාක් ගස්තියෙන් දනක වැද්දෙක් පොඩි ගයක් කටව ගත්තොත් ඌට කිසිම දෙයක් කරගන්න බෑ නේද? විශාල කැලයක් ගියමෙන්ද වව ගන්න පුළුවන් නේද? පෝසතක්. ඉතින් මේ විදිහට මේ අවකාශයේ මිනිස්සු කරන දේ දැක්කොත් එහෙම මනුස්සයා මැරුණත් ඌට තේරෙන්නේ ඒ මනුස්සයා ජීවත් වෙන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ නාසයේ තියෙන හිල් දෙක නිසා. මිනිස්සයා ජීවත් වෙන්නේ කටේ තියෙන හිල් දෙක නිසා. මේ වගේ හිල් විශාල ප්‍රදේශයක් නැත්තම් මේ ශරීරෙ ජීවත් වෙන්න බෑ. අපිට අපි ශරීරය කියලා ගන්නේ අර කිලෝ ගාන තමයි. මේ හිල් නැති ප්‍රදේශේ ගන්නවා. කොයි වෙලාවක හරි දැක්කොත් මේ නව දොලෙම්ම පූජා වගිරෙන දවස් 7ක් 8ක් ගිය මිනිහක් ගත්තොත් එහෙම පේන්න පටන් ගන්න ওই හිල් ටිකේ තමයි ගන්න දිනුව තියෙන්නේ. ඒක නිසා මේ රූපේ දකිද්දී ඒකට ගැබ් වෙලා තියෙන අවකාශේ ආප්පයක් දෙකට කඩනකොට බලන්න අපේ ලස්සන තියෙන්නේ ඇතුලේ අර තියෙන කාබන් ඩයොක්සයිඩ් බුබුලු ටික නිසා. එහෙම නැත්නම් ආප්පේ රොටියක් වෙනවා. ඉතින් ඒක ඇතුළට අපි ඊස් දාලා මේක පිපිලා ආවට පස්සේ බොහෝම ලස්සනට කඩලා කන්න පුළුවන්. මේකේ වස්තුවේ වටිනාකම තියෙන ආප්පෙට වැඩිය ආප්පේ රසයේ තියෙන යට හොඳට පිපිලා තියෙනවා. ආන්නේ පිපීමට ආදාර කරන්නා වූ අවකාශය මිනිස්සු කවදාවත් දකින්නේ මොකද ඇහැට කණ්ඩ දිවට නාසයට ගැලපෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ ඒක. ඇහැ කන දිව නාසය හම්බ වෙන්නේ ස්පර්ශයට ගැළපෙන ඒකට කියනවා පටිග සම්පස්සේ කියලා. මේ ගැටුමකට ඔරොත්තු දෙන දෙයකට විතරයි අපේ ඉඳුරන් දැනෙන්නේ. අපි පටන් ගන්නකොට හුස්ම වගේක් යනවා ගැටුමක් නැතුව. ඒ ටික අහුවෙන්නේ නැහැ. අර නාස්පුඩු හූරගෙන පීරගෙන යන එක තමයි හුස්ම කියලා අපිට පේන්නේ. ඉතින් මේ නාස්පුඩු හූරගෙන පීරගෙන යන ප්‍රදේශයේ මුළු හුස්මෙන් 10%ක් විතර වගේ. ඒක පටන් ගන්න ඉස්සලා හිමීට හුස්ම ගමනක් යනවා. නාස්පුඩු පූර ඌරග නෙවෙයි යන්නේ. ඒකේ වායෝ පොට්ටබ්බ ධාතුව නැහැ. විශාල දොරක් අස්සෙන් මිනිස්සෙක් දෙන්නෙක් යනවා වගේ. අර පීරගෙන යනවායි කියලා කියන්නේ මේක තද්ද කරගෙන තෙරපගෙන සෙනගක් යනවා වගේ. ඉතින් අපි උස්ම බලලා බලලා බලලා උස්මේ මුලාග බලන්න ගියාම ওই අවකාශ ගතිය ටික ටික පේන්න පටන් ගන්නවා. කොච්චර කාලයක් ඇයිද කියනවා යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස කරන යෝගාවචරයට කතා කරන දශකසින බව මම දන්නවා. ආස්වාසක හෝ ප්‍රස්වාසයේ හෝ පිම්බීම හෝ හැකිලිම දැකලා මම මේ පිම්බීම හැකිලිම හෝ ආස්වාස ප්‍රස්වාසය කියලා දකින්නේ මේ මුළු පද්ධතියෙන් කොච්චර පුංචි කොටසක්ද ඒක හටගන්න ඉස්සෙල්ලා ස්පර්ශ වෙන්නේ නැතුව හිමීට ගන්න හුස්ම ධාරාවක් තියෙනවා. ගෙවුනට පස්සෙත් ණයෙක්ගේ වලිගයක් වගේ ගෙවෙන කොටසක් වෙනවා. මෙන්න මේ දෙක දැක්කනම් පේනවා මේ විශාල නාස්කෝරේ පුංචි හුස්මක් යනකොට දැනෙන්නේ පීරගෙන යන්නේ. ඒකට අවකාශයේ වැටෙනවා. විශාල නාස්කෝරික වායු අංශු පොඩ්ඩක් යනවා. නාස්කුඩු පුරාගෙන වාතුවන්තේ වාතාංශ යනකොට ඒක පීරගෙන යන්නේ. ඒකට අපි වැටෙනවා. අපේ හිතේ ඒ තරම ගොරෝසුයි. අපේ හිතට අහුවෙන්නේ ඔය ගොරෝසු කොටස විතරයි. මේ ආකාශයට ගියාට පස්සේ ආට තේරෙන පටන් ගන්නවා මේ ලෝකයේ පොළවට උඩ තියෙන අවකාශ කොටසේ තමයි මේ මිනිස්සයා සත්තු ඔක්කොම නිකන් පෙට්‍රල් ලාම්පුක මැන්ටල් එකක් වගේ මන ප්‍රාණීන් තියෙන. මේකේ පොඩ්ඩක් අඩියට ගියාම ප්‍රාණීන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේකේ පොඩ්ඩක් උඩට ගියාම ප්‍රාණීන් ඉන්න බෑ. ඒ නිසා ප්‍රාණීන් මේකේ මැන්ටල් එකක් වගේ තියෙන්නේ ආකා පොළවත් එක්කම ගැටිලා ගැවටිලා තියෙන තැනක. බලන්න යකඩ කණුවක් හිටෙව්වොත් යකඩ කණුව පොළොව මට්ටමේ තියෙන තැන තමයි දිර්ලා කඩලා යන්නේ. උඩ කොටස එහෙම තියෙනවා පොළොවේ යට තියෙන කොටසත් එහෙම තියෙනවා. මෙතෙන් තමයි ක්‍රියාශක්තිය තියෙන්නේ. ඝණයක ඉඳලා මේ වාතයට මාරු වෙන තැන තමයි ওই ක්‍රියාශක්තිය තියෙන්නේ. අපි මේ ඉඳන් වලට රණ්ඩු කෙරුවට වතුරට රණ්ඩු කරාට ගින්නට රණ්ඩු කරාට වාතයට රණ්ඩු කරාට ඒ සමස්තේ ක්‍රියාත්මක වෙන මේ හිස්තන අහුවෙලා නැතුවනේ අපි මෙච්චර කල් සංසාරේ ඉපදෙලා මැරලා තියෙන්නේ. අපි කොයි වෙලාවක හරි ඒකට හිත දැම්මොත් තියෙනවා මේ දන්න රූප ධර්ම පිළිබඳව අවබෝධයේ අනිත් පැත්ත තමයි ඒකේ ප්‍රතිබිම්බේ තමයි පටිභාගයේ තමයි හිස්තන හිස්තන මනුස්සයට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු බූදල් දෙනකොට දරුවන්ට එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක ලබනකොට දෙන්නේ ඔක්කොම අල්ලන්න පුළුවන් ගණන් කරන්න පුළුවන් දේවල් නේ. අවකාශයේ කිසිම කෙලවරක් නැහැ. ඒකට කියනවා අජට අවකාශය කියලා කවදාකවත් ගැටවදින්නේ මේ අල්ලන්න පුළුවන් හැම එකක්ම ගැටයක්. බූදල් ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, නින්දගම් විහාර ප්‍රශ්න අවකාශයේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ රූපේ ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඒකෙන් අවකාශයට ගියාට පස්සේ පේනවා මේ රූප ලෝකේ තරම් ප්‍රශ්න අරූප ලෝකේ නැහැ. නමුත් මිනිස්සයා පෘතජ්ජනයා අරූප ලෝකෙට කැමති නැහැ. එයා කැමති මේ රණ්ඩු සරුවල් තියෙන, පින් කරච්චල් තියෙන රූප ලෝකෙට තමයි තියෙන්නේ. ඒ නිසා අවකාශ කසිනියත් හරි දුෂ්කරයි. පඨවි වගේ අහුවෙන්නේ නැහැ. තේජෝ වගේ අහුවෙන්නේ නැහැ. නමුත් අපි හිතන්න පටවි කසින්නට කියලා අපි රෙදි කෑල්ලක අරුණුවන් මැටි ගාලා ඉඳලා ටික කාලෙට පැලිර ගියයි කියලා හිතන්නකෝ. කටු මැටි පිට එක පැලිර ගියයි කියලා. ඉතින් අපිට පැලිර පේන්නේ කරදරයක් විදිහටනේ. මේ පිඟම් බහන්න ටික කාලයක් යනකොට හුලංගිරිය යනවා. එතකොට පේන්නේ ඒකේ ආහුස ඉවරයි. කැඩිලා යන්න හදන්නේ කියලා. නමුත් මේක මොනවද කියන්නේ මේ කෞතුක දෙයක් බවට පත් වෙන්න කැඩිච්ච තරමට වටිනාකම වැඩි. පැලිරි ගියේ තරමට වටිනාකම වැඩි. දැන් ඉතින් ඒ විකුණන කඩවල වලට ගියාම උතාම පැරණි ඩිංගම් භාණ්ඩයක් ගත්තද හැම තැනම පැලිට ගිහිලා. ඒ කියන්නේ වැටුනොත් මෙන්න මෙතනේ පුපුරන්නේ කියන එක යා දක්වලා තියෙනවා. ඒ වගේ යම් තැනක අපි අවකාශය දැක්කනම් මරණේ ශේයාව තියෙනවා. කොතනක හරි හුස්ම කැඩි කැඩි යනකොට පේනවා මේක පොඩ්ඩක් එළියට ගිය හුස්ම ඇතුළට ආවේ නැත්තම් ඉවරයි. ඇතුළට ගත්ත හුස්ම එළියට ගියේ නැත්තම් ඉවරයි. ඒ අතරමැද තියෙන පැලිරීම අහන්න තමයි මේ කපරාරු කර කර ආලවට්ටම් දම තමයි ඉන්නේ. මොකද මේ පැලිරීම බලන්න පටන් අරගත්තොත් එකකවත් පසන්ඩ බැරි විදිහට පේන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් භාවනා විදිහක තියෙනවා. වයස යනකොටත් පේනවා. වයසට යනකොටත් ඔය ඉස්සර වගේ සෙල්ලම් බවුල වලට ආලවට්ටම් වලට එච්චරම කැමැත්තක් එන්නේ නැහැ. අත්දැකීමේ. මොකද ඒක හොඳට තීව්‍ර කරලා පෙන්වන්න පුළුවන්. ආකාශ කසිනේට යනකොට ඒ ආකාශ කසිනේ විපස්සනා කරන කරාට වෙන්නේ මේ බැලූ ආස්වාසය ගොරෝසු ආස්වාසයේ සියුම් වෙලා අතිසියුම් වෙනකොට මෙන්න මේකට ලෑස්තිලා යන්නේ කී දෙනාද මේ මේ අනිත්‍ය ලක්ෂණයක් මේ පෙන්වන්නේ ඝන බහල දේ සියුම් වෙනවා සියුම් දේ අතිසියුම් වෙනවා ඒ තරමට සතිය වඩනවනම් සියුම් වෙන්න වෙන්න වෙන්න සතිය තීක්ෂණ භාවයේ වැඩෙනවනම් ඒ යෝගාවචර පේනවා අරමුණ ගොරෝසු නම් වැඩියෙන් කෙලස් අරමුණ මැදයි නම් මධ්‍යස්ථ කෙලෙස් අරමුණ ගෙවුනා නම් කෙලෙස් ඉවරයි. එතකොට ආනපනිය අහුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ආනපනිය අහුවෙලා ගෙවුනත් ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ ආනාපානිය අල්ලන්නේ මේ ඔක්කොම අල්ලන්නේ මේ කතාව කරන්න බැරි නිසා එක්කෙනෙක් ගන්නවා අපි. එක කොටසක් ගන්නවා අපි. එක අංශුවක් ගන්නවා. එක දෙයක් කරන එක බලනවා. ඒක දිහා බලාන ඉන්නකොට ඒක නැති වෙලා යනවා. මේක තමයි හැම සංස්කාර වස්තුවකම තියෙන කතන්දරේ. ඉතින් ඒක නිසා මේ ආස්වාද ප්‍රසවාස භාවනා වඩනවා කිව්වට ඇත්තටම භාවනා සිද්ධ වෙන්නේ ආස්වාද ප්‍රසවාස ගිවන් කිරීමක් නේද කියන්නේ. වැය වීමක්. ක්ෂය වීමක්. ඒක වැටෙන්නේ ධම්මානුපස්සනා කොටසට. කායानुපස්සනා කොටසදී ආස්වාසේ ප්‍රසවාසයෙන් වෙන් කළ අඳුර ගන්නවා, පිම්බීමෙන් හැකිලින් වෙන් කළ අඳුර ගන්නවා, වමෙන් දකුණෙන් වෙන් කළ අඳුර ගන්න මේවා රූප කොටස් තේරුම් ගන්නවා. මොකද භාවනා ඉහළට යන්න යන්න මේ හැම රූප කොටස් අතරකම අවකාශයක් තියෙනවා. පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. අපි මේ වස්තුව දිහා සමස්ත වශයෙන් බැලුවට ඒක හැදිලා තියෙන්නේ අංශු වලින් ඒක ඝණයක් කියලා ගත්තොත් නමක් දාන්න හිතෙනවා. කලාපයක් කියලා ගත්තොත් සමානංශු රාශියෙන් හැදිලා ආවොත් ඒ ඝණයකට පින්න බැඳීම ඝණයකට ඇති වෙන රාගය කලාපෙට හිටින්නේ නැහැ. නිසා භාවනාදී අපි ඝණය ඝන විනිභෝග කරනවා කියන කඩලා බලනවා කිසිම දෙයක් මේ ලෝකේ තනි අංශුවක් නැහැ. හැමදේම සමූහයක් තියෙන. මේ සමූහයේ එකක් වගේ පේන්නේ මැද තියෙන අවකාශයේ නොදකින නිසා, නොබලන නිසා, නොදකින් කියන නිසා. කිසිම දෙයක් නැහැ මේ ලෝකේම ඒක ඝන දෙයක්. අතරමැද තියෙන හිස්තන බැලුවොත් ඒ හැම එකකම හිස්තන් තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරය මේ අපි බලපු ඝනය කලාපයක් විදිහට බලන්න ගියොත් එක දවසක් මේක දැක්කොත් ආයේ සංසාරෙට ඒක නොදක ඉන්න බෑයි කියලා කියනවා. එක දවසක් දැක්කොත් ඒක නොදක ඉන්න බෑ. ඒක භාවනාවේ හොඳට පුරුදු වෙලා අවකාශයක් දකින්න බට ව්‍යාපෝ තේජ දකින්නවා කියලා එළියට ගියාට පස්සේ කෙහෙල් දැල්ලක් නැවෙ වැනිනවා දැක්කත් බල්ලෙක් පලිග ගහනවා දැක්කත් මේක පේන්නේ මේ ධාතු මනසිකාරයේ කොටසක් විදියට. මේ හැම තැනම මේ හිස් තැන තියෙනවා කියලා. ඉතින් එතකොට මේ යෝගාවචරයේ අවධානයේ ක්‍රමයෙන් අර රූප කොටස ඉඳලා අරූප කොටසට මාරු වෙනවා. ඉතින් මේ වෙනකොට මේ යෝගාවචරයාගේ භව තණ්හාව විභව තණ්හාවක් වට මාරු වෙනවා. අකාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, කාම තණ්හා කියන්නේ තමන්ගේ ඉඳුරම් පිනවන ගතිය. භව තණ්හාවට යනකොට පේනවා මේ ඉඳුරම් පිනවන්නේ රූප කොටස්. දේවල්. මේ දේවල් දිහා බලානිනකොට ඒක ගෙවුනට පස්සේ විභව තණ්හාවක් කියලා එනවා. විභව තණ්හා කියලා කියන්නේ රූපයගේ අභාවයේ විශේෂයි මනාපයක් පහළ වෙනවා. කවියෙන් කියන්න හැදුවේ එහෙම අභාවයට යනකොට ඒක අකරතැබ්බයක් වගේ පේනවා. අතපල්ලි ගියා වගේ වැටෙනවා වගේ තේරෙනවා. ඉතින් ඒ නිසා ඒ අභාවයට යනකොට ඒකට සූදානම් වෙලා ගියේ නැත්තම් පේන්නේ භාවනා වැරදුනා මම හිටු උන් හිටි දැන් නැතුව ගියා මොනවත් මතක නැතුණා ගැස්සිලා අවදි වුණා ආදි වශයෙන් ගොඩාක් දේවල් අද අපි දවල් අහුම්කන් දුන්නා. නමුත් මේක භාවනාවේ ඒ එක ජවනිකාවක ඉඳලා තව ජවනිකාවට මාරු වෙන තැනක් සූක්ෂම වෙන තැනක් ඒක උග්‍ර සතිය තියෙන කෙනාට විතරයි බලන්න පුළුවන් ඉන්නේ හැබැයි මේ අරූපෙට කැමැති රූපෙට අකමැති කියන්නත් එපා පේන දකින්න දේවල් රූපෙට කැමැති අරූපෙට අකමැති වෙන්නේ නැත්නම් ඔතනින් තමයි මායя අපට ඉදිරි ගමන වසාලන්න. ඉතින් අපිට පුළුවන් වෙයිද කොයි වෙලාවක හරි මේ රූපේ තිබ්බත් අරූපේ තිබ්බත් මේකේ අභාවය තමයි මේ පෙන්වන්නේ කියලා අවකාශය පෙන්වන්නේ රූපයගේ අභාවය කියලා. ඒ අභාවය දැකපු කෙනාට ඕනම රූපයක් තුල මේ අවකාශයේ ආපයක් ඇතුළේ තියෙන බුබුලු දකින්නා වගේ. අයිස්ක්‍රීම් එකක් ඇතුළේ තියෙන ඒ පුංචි පුංචි බුබුලු ටික දකින්න වගේ පේනවා. ඒකෙන් තමයි මේ පුඹලා පෙන්ලා තියෙන්නේ. ඒක දැක්කට පස්සේ පේනවා අපි මේකට කොන්න මේ මේ මවා බෑමට කොච්චර අහු වෙලාද ඉන්නේ කියලා. මේ මවා බෑමට කොච්චර අහු වෙලා තියෙන්නේ. නිකන් ආප්ප පිපෙනවා කියලා කතාවක් ඒ වගේ මේ පිපීමකට අහු වෙලා අපි තියෙන්නේ. තියෙන දේවල් බැලුවොත් ඒකේ ඇත්තටම පේන දේවල් 104ක්වත් නැහැ. 96කටත් වැඩි අවකාශය තියෙන කියලා දැන් භෞතික විද්‍යාඥයා කියනවා. ඒක නිසා අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ අපි දන්න සත්‍යයෙන් 104කට. ඒක සාමාන්‍යයෙන් ගණිත ක්‍රමේ බැලුවොත් 105 ගියේ නැත්නම් අපි නොගිනිය යුතු ගානකට. මේකට මුළු ජීවිතේම ගත කරන්නේ. අන්තිමට මරණයට පස්සේ මොකක්වත්ම ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ නිකන් හිස්තැනකට ගිහිලා තියෙන මේ මේ නටන නවටිකන් ඔක්කොම මෙලවින් යනකන් තමයි. ඉතින් ඒකට අපි කොච්චර ආතතිගත වෙනවද කොච්චර පිළිකා හැදෙනවද කොච්චර චර්ම රෝග හැදෙනවද කොච්චර ඉසිකක්කම් හැදෙනවද කොච්චරක් මේක බාර අරගෙන තැවෙනවද කියලා ගත්තොත් ඒ කටුකුරුන්දි ස්වාමීන් ඉන්නකොට කියනවා අනී මේ ගහක් වෙන්න නැත්තම් මට ඊර්ෂ්‍යා හිතෙනවා ඒ ගහත් වැවෙනවා ಜಾතිය බෝ කරනවා අනුවර්තන වෙනවා කවදාකවත් තැවෙන්නේ බුදුජානකසේ දේශනා කරනවා මේ කැලේ කපන්නම පොරෝට මිටක් ගහන්න ඒ කැලේ අත්තක් කපන ඒ මිනිස්යාටත් හෙවණ දෙනවා ගහ කැලේ අපි මේ 104ක් දන්න මේ පට වියාපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාත ආලෝක කියන එක අල්ලගෙන මේ අපි ಜಾති ආගම් හදාගෙන මේ නට නැටිල්ලේදී මේ බලන දේ පොඩිත්තයි අනිකරිතින හිස් අවකාශය කියලා දන්නවනම් සමස්තය දැකපු බුදුහාමුදුර ගැන කොහොම කියන්නේ දැන් මේ වෙලාවේ දැන් වස්සනේ ඡායේ කතාව හරියන්නේ අහසදියා බැලුවොත් එහෙම කටුවල වුණාට පස්සේ ගන්න කලුවරක් නේ තියෙන්නේ මොනම යකෙක්වත් කිව්වට පිළිගන්නේ දෙයක තියෙන පූර්ණ සූර්යාලෝකයක් ඒක පරාවර්තනය කරන්න මොකුත් නැති නිසා ඒක පේන්නේ අන්ධකාරයට. අපි හිතුව මොකක් හරි බැලුමක් ගියයි කියලා උඩට. ඒ බැලුම දිලිසෙනවා. ඒ මොකද? එයා යනවා සූර්යාලෝකයට. ඒකට එයාගෙන් පරාවර්තන වෙලා ඉන්නේ අපිට බැලුම පේනවා. බැලුමක් නැත්තම් එතන තියෙන ආලෝකේ පරාවර්තන වෙන්නේ නැත්නම් අපිට වෙන්නේ අන්ධකාරය. ඒ අපි රැයට රැයට අන්ධකාරයි කියලා කිව්වට අපි මේ බලන ආකාශයේ සූර්යාලෝකේ නැවිලා තියෙන. ඒක පරාවර්තනය කරලා කරන්න දෙයක් නැති නිසා අපි එහා කියනවා මොකුත් නැහැ කියලා. අපි එහා කියනවා අන්ධකාරයි කියලා. ඒ කිය අන්ධකාරයි කියලා කියන්නේ ආලෝකයට නමක්. අපි ඇහි ඒ තරම්ම නොමගරින්. ඒක නිසා බුදුජානනාංශයේ මේ ද්විතානුපස්සන සූත්‍රයේ සඳහන් කරන යමෙක් මහානේ පෘ탁ජනියෙක් යමක් ඇත්තේය කියනවා නම් ආර්ය ලෝකයක ඇත්තේම නැහැ කියන. ආර්ය ලෝකයේ යමක් ඇත්තේය කියනවා නම් පෘ탁ජනයට එහෙම එකක් පේන්නෙම නැහැ. පෘ탁ජන කිව්වොත් එහෙනම් මෙතන අවකාශයේ තියෙන බලපං කියලා. තීමන්සිකේ මොන පාටද ඒක? පටවි වගේ තදගතිය තියනවාද? වායෝ වගේ කම්පට චංචල තියනවාද? ආපෝ වගේ වැగిන ගතිය තියෙන මොනවද මේ කතා කරන්නේ? ඒකේ තියෙන හරියක් තියෙන හිස්තන ඔය තියෙන දේවල් නිකන් පොඩි දූවිලක් විතරයි කියවට පිළිගන්න කැමති නැහැ. භාවනා කරනකොට ඒ ඔක්කොම මත කඩාගෙන මේ බලබලා හිටපු ආනාපානෙත් නැති වෙනවා. මේ බලබලා හිටපු පිම්බි මෑකිලිමත් නැති වෙනවා කියනකොට දරාගෙන ඉන්නවයි කියන එක මේක මේ භාවනාවේ දියුණුවක් ඇති දෙයින් නැති දෙය ඇති වෙන හැටි ඇති නැත්නම් ඇති වෙන හැටි කියන්නේ රූප ලෝකයේ ඉඳලා අරූප ලෝකෙට යන්න අපි පොඩි පුහුණුවක් කරනවා. හරියට වතුරේ නතර කරලා තියෙන ඔරුවකට ගොඩ වෙන්න හදනකොට ඔරුව හෙල්ලෙනවනේ. ඉතින් කකුල තිබ්බකන ආයෙ ගන්න. අරකේ පట్టල වෙන්නේ නැහැනේ. ඉතින් ඔරුකාරයා කිව්වොත් එමේ නෝයා නගිනවනම් නගින්න නැත්තම් නිකන් ඉන්න මේ කකුල තියන්නයි ගන්නයි කිව්වොත් මේ ඔරුවේ ඉන්න මිනිස්සුන්ට එකට වෙන්න හම්බෙන්නේ නැහැ කියලා අර මිනිස්සු අර ගොඩ බිමේ තියෙන කණුවක් අල්ලන හිමීට කකුලක් තියලා හැලහැප්පෙද්දි අනික් කකුල උස්සලා මේකේ තියලා වාඩි වෙනකොට එයාට පෙනෙනවා මේ පොළවේ ගොඩල්ලේ වගේම ඔරුවේ සමතුලිතතාවයක් තියෙනවා. අර මාරු වෙනකොට හැල හැප්පීමක් තියෙනවා. ඒ වගේ මේ රූප ලෝකෙම ජීවත් වෙච්ච මිනිස්සෙකුට මැරෙන්න ඉස්සෙල්ලා මේ ආකාශي එනතන් රූපයාගේ අභාව ප්‍රඥප්තිය පෙන්වන්නට ගත්තොත් අපි තාම ඉපදිලාවත් නැහැ. සර්වඥාන්සේ සඳහන් කරන තාම කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටවුවා. අපි මේක ඇතුලේ හිර වෙලා තද වෙලා මේකේ අමාරුයි තටම තටම ඉන්නවා මිසක් මේ කට්ට බිඳගෙන උඹටමයි යන්න තියෙන මේ කවුරුත් කට්ට බිඳින්නේ නැහැ කියලා කිව්වට එයාට හිතනවා මේ කට්ට බිඳුනොත් මැරෙනවා ඇත්තටම කුකුල පැටියා ලොකු වෙන්නේ ඉස්සලා කට්ට බිඳුනොත් මැරෙනවා වී යටයක් පැලවෙන්නේ ඉස්සලා පොත්ත ගැලෙවුවොත් මැරෙනවා. ඒකේ ජීවී භාවය නැහැ. නමුත් මේ ඇටේම පොත්ත බිඳගෙන එළියට එනවා අංකුරයක්. ඒ වගේ තමයි සරුවචාන්සේ සඳහන් කරනවා මේ ආකාශයේ දැනගෙන අරූපෙත් දැනගෙන කටයුතු කෙරුවොත් යාට තේනවා මේ රූප ලෝකේ අල්ලන අපි මේ නටන නැටිල්ල මොන්න තරම් මේ අන්දේ හොඳ රෙදි කෑල්ලක් තෝරන්න හදනවා කවුරු හරි කිව්වොත් එවෙන් දැලිකුණු ගෑවිච්ච රෙද්දක් දීලා මේක ෂෝක් සුදු පාටයි මෙච්චර ගාන දීපන් කියලා අරු ඒක අරගෙන ආඩම්බරෙන් කරේ දාගෙන ඇවිදිනවා. ඇයි උට පේන්නේ නැනේ මේක? ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා කවුරු හරි දැක්කොත් ඇයි ඇයි මිනිස්සු මේ ජරා රෙද්දක් කරේ දාගෙන ඉන්නේ? අනේ නෑ මේ මම මෙච්චර ගාණක් දීලා ගත්ත එක. මේ මිනිස්සයා විකුණනකොට මට වික්කේ මෙච්චර වටින දෙයකට කියලා කිව්වොත් අර මිනිස්සට ඒක මොන විදියෙන්වත් තේරු කරලා දෙන්න බෑනේ. එකක් කරන්න පුළුවන් නම් ඇත් දෙක පාදලා දෙන්න පුළුවන්. අන්න එදාට තේරුම් ගනි මේ මිනිස්සු මට කරලා තියෙන දේ. ඉතින් බුදුරජාණන් මේ රෙද්ද හොදලා දෙන්න යන්නේ නෑ. බුදුන්සේ ඇත් දෙක පාදලා දෙනවා. ඔබ වෙලා ආඩම්බරෙන් දාගෙන ඉන්න එක අර අන්ධකා අන්ධේ බොරුවට විකනපු සලුවක් වගේ ලස්සනයි කියලා දුන්නට තේරෙන්නේ නැහැ. ඉතින් අර ඇත් දෙකම පෑදිච්ච කෙනා කුකුල් පැටියා වගේ එළියට ආපු කෙනාට සරුවච්චන් වහන්සේට මේ ලෝකේ දිහා බලනකොට කොහොම පේන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ කවියකත් අටම තටම කියුණා එක පදයක රහත් වුණොත් එහෙම කොහොම හිටීද කියලා. ඇත්තටම ඉන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඒ තරම්ම පිස්සු මේ ලෝකෙට. ඒ තරමටම පිස්සු මොන්නම තාලකින්වත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා කිට්ටු කරගෙන එනකොටම අවබෝධෙ කිට්ටු කරගෙන එනකොටම සොක්‍රටිස්ත වගේ වහකෝප්පේ ගෙනත් දේවි එක බීපන්. එහෙම නැත්නම් කෙනෙක්ට වෙඩි තිබ්බා වගේ ගාන්ධිට වෙඩි තිබ්බා වගේ පීරේස්ට වෙඩි තිබ්බා වගේ සෝජාතිකව විසින් මරනවා. ඒ තරමටම අපි මේ ඇත්ත පේනකොට පුදුම කරප්පන් එනවා. අපහසුතාවයටපත් වෙනවා කොච්චරද කියනවනම් මේ බලබල හිටපු අරමුණ මෙහෙම ගිවිගෙන යනවා දකින්නකොට කොච්චරක් පිස්සු හැදෙනවද කොච්චරක් ඔළුව තෝන්තු වෙන්න හදනවද සරල විදියට කිව්වොත් එහෙම නැත්නම් කාට හරි සංවේග පහළ වෙන්න විදියට කිව්වොත් ඒ තරම්ම සද්ධාව නැහැ ඒ තරම්ම සද්ධාව නැහැ ඒ නිසා ඉතින්දී අනකම් භාවනා කරවලා කමඨාන සුද්ධ කළා කියන්න ඕන ඔතන තමයි සද්ධාමයින තැන මේ බල බල හිටපු කසින නමයත් හරි මේ බලන ආකාශ කසිනියත් හරි ඕකට උත්සාහ කරන එක පවා ඔබ දකින්න දේ පවා නිමිති කිරිල්ල කෝක වෙතත් විශාල ජයග්‍රහණයක් ඒක කවුරු තේරුම් අරගත්තත් දැන් හෙට ගෙදර ගිහිල්ලා ඌව කියන්න ගියොත් එහෙම එචි මුට්ටි ඔළුවේ නමනවා මේ ගිහිල්ලා ඔළුව නරක කරන ඇවිල්ලා මේ <clears throat> මොනවද මේ කතා කරන්න හදන්නේ කියලා ඉතින් ඒකයි කියන්නේ ඒගොල්ලත් එක්ක කිව්වා මේවා කතා කරන්නේ නැතුව පුළුවන් තරම් මේක වඩන්න නම් මේ ආකාශ කසිනේ කද්දාකවත් වඩන්න බෑ පට වියාපෝ තේජෝ වායෝ නීල පිට ලෝහිතෝ දාත කියන කසින වල ශක්තිය නැතුව. මොකද ඒවා තියෙන දේවල් මේක නැති දෙයක් ගැන කරන දෙයක්. මේකේ තියෙන අභාව ප්‍රඥප්තිය. මේකේ තියෙන විභවය. ඉතින් ඒකට කැමැති වෙන්න නම් මේ මුළු ලෝකෙටම අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත දත්ත පනත්ත කිරිකෑමුත්ත කාලේ ඉඳලා එන අවිද්‍යාවේ ප්‍රමාණය තේරුම් ගන්න වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපේ ලේවල කොච්චර අවිද්‍යාව තිබුණත් මේක විනිවිදින්න ඕන නම් කපන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි පසුගිය ඒක මේ ලෝක විශ්ව වශයෙන් බලනකොට පසුගිය අවුරුදු 20 30 භාවනා කරන්නන් දිහා බලනකොට දැන් ඉස්සරට වැඩි විශාල පිරිසක් මේකට අවදි භාවයක් ඇති කරන තියෙනවා. හැබැයි හැබැයි හිතන්න එපා ඔක්කොම බෞද්ධයෝ කියලා. බෞද්ධයට හරි අමාරුයි. මොකද බෞද්ධය මේ තියෙන දේ අල්ලා ගන්න හදන ගතිය නිසා අබෞද්ධ මිනිස්සු පවා මේ කතා කරන්න පටන් ගන්න තියෙනවා. බුද්ධුම හිතෙනවා මේ මිනිස්සු මෙච්චර විශාල ව්‍යාපාර කරලා පරිේශනාගාර හදලා රිසර්ච් කරලා කියු දේ බුදුරජාණන් වහන්සේ ගහක් මුඩ වාඩි වෙලා මෙච්චර අවුරුදු ගානක් කලින් කියලා තියෙනවා කිව්වොත් ඒකට අදහන්න බෑ. අපි මේක ඉගෙන ගත්ත කොච්චර අමාරු වෙන්ද කොහොමද එහෙම නිකම්ම නිකන් හම්බුනේ ඒක මැජික් වෙන්න ඇති කියලා. මෙතෙක් ප්‍රතික්ෂේප කරා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ පිරිසිදු බල පිරිසිදු පිරිසිඳ බලනවා කොහොමද මේ පවත් ගෞතමයන් වහන්සේ මේක හිතින් අල්ලාගත්තේ කිය. ඊටත් වැඩිය තව පිරිසක් අපි වගේ ඉඳගෙන මේක දැක ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කිව්වහම සුද්ධෙකුට එහෙම නැත්නම් ඒ වගේ කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ දන්න දේෙන් තමයි නොදන්න දේ අවබෝධ කරගන්න. නොදන්න දේ පටන් ගන්නත් බෑ. නොදන්න දේ හරහා ධර්ම දේට එන එක වෙන්නේ දන්න දේ නොදන්න දෙයට ගිහිල්ලා ඒක තහවුරු කරලා පස්සේ නොදන්න දේ ඉඳලා දන්න දේ දිහා බලනකොට ලෝකේ පේන්නේ වැලි සෙල්ලම් කරන වැලි මාලිගා හදන ලදරුව කුමරු කුමරිකාවන් කොල්ලෝ කෙල්ලෝ එහෙම නැත්නම් උපරත්‍යන්ති බිත්තර කට්ටක් ඇතුලේ ඉන්න කුකුල් පෝතකෙක් වගේ. මේක කඩලා දෙනකන් ඉන්න එපා. Tamanne මේ කඩන්න වෙන්නේ. එනිසා ඒක මේ දස කසින තුලිමුත් කරන්න පුළුවන්. නැත්නම් තමන් භාවනා කරන අරමුණ ක්‍රමයෙන් අභාවයට යනකොට අන්න එතනදී විශ්වාසය බිඳ ගන්න නැතුව දිගට යන්න දැනගන්න ඕනේ මේ දන්න දේ හරහා ගොරෝසු දේ හරහා රූපේ හරහා තමයි අරූපේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අරූපේ තේරුම් ගත්තත් ඒක නිවන නෙවෙයි නමුත් ඒක තේරුම් ගන්න නැතුව නිවනට යන්න බැරි නිසා මේ සාපේක්ෂව රූප අරූප දෙක තේරුම් ගැනීමේදී මේ නමයක් කසිනත් එක්ක ආකාශ කසිනේ වටිනවා ඒක නිසා ඒ වගේ දේවල් භාවනාදී වෙනකොට බය වෙන්නත් එපා. ලෑස්තිලා යන්න අනිවාර්යයෙන් වාර්තා කිරීම ඉගෙනගත්ත දවසේ අපේ කර්ම භාවනා කමඨාන උපදේශේ විශ්වගත මට්ටමට යනවා. මේ ඉදිරියට පල් පල්පල් හැලි වලින් මේකට මේක තේරුම් ගන්න කමඨානවතා ලියපු ගමන් ඒක විශ්වගත මට්ටමට යනවා දිව්‍යයන්ට ප්‍රඥාන්ට පවා තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අත්දකලා නැති දෙයක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. අනිවාර්යයෙන්ම දද්දකලා බය වෙච්ච දෙයක් ගන්න. හුඹස් බයක් ඇති කරගත්ත දෙයක් ගන්න. වැරදිච්ච දෙයක් කියලා හිතානින් ඒක නිසා. ඒ නිසා ඒක කාටත් ඒක සැරේ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාශවත් ගතිය, හිස්තන කෙලවරක් නැති ගතිය, පාළු ගතිය, තනි ගතිය එනකොට බය වෙන බව දැනගෙන ඒකට සූදානමින් යන්න ගියාට පස්සේ තේරෙයි මේ නිවන තියෙන්නේ අපි දන්න තැනක නෙවෙයි කියලා. ඒ නොදන්නා ශේෂ්ටි තියෙන්නේ අන්න ඒකට යන්න චිත්තක්ෂණයකට හෝ කාය ජීවිත දෙක নিরপেক্ষ භාවයේ තේරුම් ගන්න ඕනේ. පුදන්න බලාගෙන යන්න ඕනේ. ඒ නිසා ලැබිච්ච උපේලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න නම් කායේච ජීවිතේච අනපෙක්ඛතාව පට්ඨපේති කියලා ඒක භාවනා කරමු නැති කෙනාට ගන්න බෑ. මෙතෙන් ගිය කෙනා තේරුම් ගන්න වැඩ කරන්න පටන් අරගත්තොත් තේනවා අනේ මං කරගෙන ආව භාවනා ඔක්කොගෙම සමස්තේ සංප්‍රයුක්ත ශක්තිය තමයි මේ ඇති දේෙන් නැති දේට යනකොට කලකොල වෙන්නේ නැතුව බලන්න පුළුවන් ගතිය ඒක අපි කියනවා රූපේ ඉඳලා අරූපෙට යනවා නැත්තම් මේ කසින නමේක ඉඳලා ආකාශයට යනවායි කියලා ඒක මේ සමත වශයෙන් නොකෙරුවත් විපස්සනා වශයෙන් දැනගන්න පුළුවන් අනේ දැන ගැනීමත් ඒක මේ භාවනා දියුණුවක් කෙලෙස් අඩුවීමක් කියලා ඒක අගය කිරීමක් එහෙම නැත්නම් ඒකට කියන අනුග්‍රහ කිරීමත් ඒක ලියා දක්වන්න ඕනේ කියලා හිතන එකත් මේ ලියා දක්වන දේ කියවන කෙනාට තේරෙනවා කියන එකත් ඉතාමත්ම වැදගත් කරුණක්. ඒ නිසා මේ දැනටමත් තියෙන මේ දේ අගේ කිරීමටත් ඒක ලියලා දක්වන්න අදහස පහළ වෙන්නත් ඒක තේරෙන භාෂාවෙන් ලියන්න පුළුවන් ශක්තිය ලැබීමටත් මේ ධර්මදේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා වලියම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙතෙන් ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා